අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් සූදානම් වෙන්නේ ධර්ම දේශනාවකටයි සිදුවම දෙනාය සඳහා tempත් වෙලා ධර්ම ගෞරවයෙන් සාදු කාර්යයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ ඒසේවන්තෝ රාගානුසයං පටිඝානුසයං දිඨානුසයං විචිකිච්ඡානුසයං මානානුසයං බවරාගානුසයං අවිජ්ජානුසයං ඒසේවන්තෝ දණ්ඩ දාන සත්ත දාන කලා විග්ඝා විවාද තුවන් තුම් පේසුඤ්ඤං එත්තේ තේ පාපකා අකුසල ධම්මා අශේෂා නිරුද්ධಂತಿ තී ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ ਸਰුවචන වහන්සේ විසින් මේ කෙලස් මල්ලේ අඩියම තියෙන අනුසය කෙලස් දක්වා නැත්නම් අනුසය කෙලස් පවා පිසාදින ආකාරය ප්‍රකාශ කරන වාක්‍යයක්. ඉතින් ඒක සඳහා ਸਰවචනාංශයට මේ වාක්‍ය කියන්න හේතු වෙන පදනම තමයි ඒ මදුපිණ්ඩික සූත්‍රයේ ඒ දණ්ඩපාණි බ්‍රාහ්මණය ඇවිල්ලා කිංවාදී භවන් ගෝතමෝ කිමක්ඛායි කියලා අනෝභාංශේ කුමන වාදයක් ඇති කුමන පණිවිඩයක් ලෝකෙට දෙන කෙනෙක්ද කියලා. එතකොට සරුවචාන් සඳහන් කරලා තියෙන්නේ විග්ගහ්‍ය වාදී කිසිම දෙනෙක් එක පටලවෙන්නේ නැති වාදයක් තියෙන කියලා. ඒක කියනවනම් වාදයේ අනිත් පැත්ත. ඉතින් ඒක විස්තර කරන සංකීර්ණ වාක්‍යය තමයි මේ මදුපින්නික සූත්‍රයේ මුලින්ම සඳහන් කරලා තියෙන්නේ. තදේව මනෝසස න කේනච විග්ගහ්‍ය තිට්ඨති. මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ ප්‍රජාව සහිත සදේවක ලෝකයේ කිසිම කෙනෙක් එක්ක ගැටෙන්නේ නැහැ. ඒක තමයි මම කියන්නෙත් ඒකයි කරන්නෙත් ඒකයි. එතකොට ඒ සඳහා හිතුවට ලැබෙන්නේ නැහැ මේක ඉතින් ගොඩක් අමාරුම උපයා ගන්න ඕනේ. හැබැයි හුඟ කෙනෙකුට මට හිතන්නේ ඒක ඕනෙත් නැහැ. ඔක්කොටම ඔල්ලා තින්නේ ගැටි ගැටි ඉන්න. ඒක නිසා ඒගොල්ලන්ට එහෙම අවශ්‍ය කෙනෙකුට බුදුරජාණන්සේගෙන් එහෙම අනුග්‍රහයක් ලැබෙන්නේ නැහැ. එහෙම නැත්නම් බුදුරජාණන්සේගෙන් පණිවිඩයක් නැහැ. ඒ ඇත්තන්ට ලැබෙන පණිවිඩය ඇත්ත ගණන් ගන්නෙත් නැහැ. යම් කිසි කෙනෙක් කොතනක හෝ ගැටීමක් ඇති කරනවා නම් නැත්නම් ගැටීම සඳහා කටයුතු කරනවා නම් එහෙම නැත්නම් වාද නගනවා නම් රණ්ඩු සරුවල් කරනවා නම් ওই පස්සේ කියපු වචන ටික සත්තා දාන ආයුධ අතර ගන්නවා දණ්ඩා දාන දඬුවම් දෙන්න කටයුතු කරනවා කලහ විග්ඝහ විවාද. කලහ කර ගන්නවා විග්ඝහ කියලා කියන්නේ වාද කරනවා විවාද කරනවා. තුවන් තුවම් පේසුඤ්ඤං තෝතෝ වරපල කියලා බරපතල වචන කතා කරනවා පේසුඤ්ඤම් සාවාද. බොරු හිස් වචන කතා කරනවා මේ සියලු අකුසල ධර්ම තේරුම් අරගෙන ඒ වගේ නොගැටි ගත කරන එක තමයි විග්ඝහවාදී කියන්නේ. ඒ සඳහා මේක තේරුම් ගන්න ඕනේ ඉස්ලාම මේ ਸਰවඥාතික පණිවිඩයේ ගැටුමක් ඇති කරන්න වෙන නිසා බුද්ධ ධර්මයේ බුද්ධ ශාසනයේ මූල ධර්මවාදයක් කියලා එකක් නැහැ. මොනම විදියකින්වත් කිසිම ආගමක් එක්ක අපිට ගැටුමක් නැහැ. කවුරු මොන જાති කරා. යම් කිසි කෙනෙක් මේ ශාසනය රැක ගන්න කියලා හෝ මේ ගැටුමක් ඇති කරනවා නම් ඒකට ශාසනයෙන් ඒ කෙනාට අනුග්‍රහයක් ලැබෙන්නේ නැහැ. එයාට පුළුවන් ඕනේ වාදයක් නගන්න. ඉතින් ඒක නිසා මේ සරුවචාන්සේ දේශනා කරපු ඒ අකතං කති චින්න කුක්කුච්චෝ භවපවේ විතරාගෝ කතං කච කචේ නෑ කවුරුහරි මොනවාර කිව්වට ඒක ගහපා දෙන්න ඕනකම නෑ අපි මොකද අපිට ඕන කරලා තියෙන්නේ ගැටුමක් නෙවෙයිනේ ඒ වගේම චින්න කුක්කුච්චං මේ මනුස්සයා මට ඇත්තටද බණීනේ මේ මොකටද මට බණින්නේ කියලා සැක කරගන්න දෙයක් නෑ. අර ඊයේ මං කිව්වා වගේ ඒ අචාන් චා ස්වාමීන් වහන්සේ කියනවා බල්ලයි කියලා බැන්න නම් කවුරු හරි පස්සෙල්ල බලන්න වලිගේ තියෙනවනම් මිනිහා ඇත්ත කියන කතාව. වලිගේ නැත්තම් එච්චරයි ගණන් ගන්න එපා. කවුරුත් බල්ලා කිව්වට බල්ලෙක් වෙන්නේ නැහැ නේ. වලිගේ තියෙන්න බෑ. හැරිලා බලන්න වලිගේ තියෙනවා. අපි වලිගේ තියෙනවා වගේ නේ බුරන්නේ. කවුරු හරි බල්ලා කියපු ගමන් උරන්න පටන් ගන්නවා. ඒතකොට කොහොමවත් වලිගේ තියෙනවා. නැතත් වලිගේ තියෙනවා එතකොට. එතකොට භව භගේ විතරාගෝ සංඥාන සංඥානානුසෙන්ති. මේ මේ භවයේ හෝ මතු භවයක පිළිබඳව රාගයක් නැතුව හිතේ මොකක්වත් කාටක් තන්ත්‍ර කරගන්න එපා. සංඥා පටලැවිලි වාද හිතේ තියාගන්න එපා. සංඥා läග ගැනීම හිතේ තියාගන්න එපා. ඒකෙන් තමයි ඔය ඒක කියන්නේ පරිඋත් විචිකම කෙලස් නෙවෙයි, පරිඋත්තාන කෙලස් නෙවෙයි අනුසය කෙලස්. අන්න එදාට මේ පුද්ගලයාට ඒ කියන්නේ මේ කෙලස් මල්ලේ අඩිය සූද්ධ කරන එක මේ කතා කරන්නේ. මොතු පිට තියෙන ටික නෙවෙයි. ඒවා ඉතින් සීල ශික්ෂාවෙන් සමාජ ශික්ෂාවෙන් කරලා කාට හරි වැටහෙනවා නම් තාමත් රොස්සේ ඉතුරුලා දෙනවා කොස්සේ ඉතුරුලා දෙනවා මණ්ඩි බහැලා තිනවා කියලා. අන්න ඒ වගේ මේ සියුම් අනුසය කෙලස් පිළිබඳ කරන කතාවේ තමයි සරුවචන්ද මේක සඳහන් කරලා තියෙන්නේ. ඒ කෙනාගේ යම් විදිහකට ඇදීගෙන යන දෙයක් මතකේ එනවනම් මොකක් හෝ කචකචයක් එනවනම් මොකක් හෝ ඇදිලා පිටිපස්සේ එකක් එනවනම් ඒක එnde ඉඳ තියෙනවා හිතේ තියෙන ශික්ෂණ භාගයක් නැති නිසා හැදියාවක් නැති නිසා නමුත් ඒ දේ අගේ කරන්න එපා මොනවා හරි පිටිපස්සෙන් ඇදි ඇදි වෙන ගතියක් කිංකිණි නාද දිදී එනවනම් රව් පිළිසබ් දිදී එනවනම් ඒක අභිනන්දනය කරන්න එපා ඒ කාටවත් කියන්න එපා කියපු ගමන් ඒක වැඩි වෙනවා න අජෝසේතබ්බන් ඒකට බැහැගෙන ඇයි මෙහෙම මට වෙන්නේ අයියා මට මෙහෙම කිව්වේ මං කොහොමද එදා උත්තරේ දුන්නේ ආයෙ දවසේ උත්තර දෙන්නේ ආදි වශයෙන් ඒකට බැසගන්න එපා අනේ බැසගන්න නැත්තම් ක්‍රමයෙන් ක්‍රමයෙන් තමන්න තියෙන කවුරු කොක්ක දැම්මත් තමන් ඒ පටලැවෙන්නේ නැති ජීවිතය යන්න පටන් ගත්තාම තමයි තේරෙන්නේ අර අනුසේ වශයෙන් තියෙන රාගපටික දිට්ඨි විචිකිච්ඡා අපි මේ ටික කතා කරා ඊට පස්සේ මානානුසය කියලා මානෙ පිළිබඳව එහෙම නැත්නම් මැනීම ඒ මැනීමෙන් සාමාන්‍යයෙන් අදිමාන අවමාන කියලා සදිසමාන කියලා මැද සමානයි කියලා හිතන ගතියක් තියෙනවා නැත්නම් මම මම තත්ත්වේ කට්ටියට වැඩි මම අඩුවෙන් ඉන්නවා නම් අවමානයක් ඇති වෙනවා කට්ටියට වැඩි මම උඩින් ඉන්නවා නම් අදිමානයක් ඇති වෙනවා. ඒ හැම වෙලාවෙදීම යාගේ හැසිරීම ඒ Taman ඇති කරගත්ත මානෙ හැටියට තමයි. ඉතින් ඒ මානෙන් කටයුතු කරුවාට පස්සේ ඒක කොහොමඩක්වත් අර වගේ කෙලෙස් මල්ලේ අඩියට බහිනවනේ මණ්ඩි යම් විදියකට අදිමානෙන් මැරුණා නම් මේ අරන්නේ ඉන්න රිලව් තමයි පුදුරජාන්සේ නිදර්ශනෙට පෙළලා තියෙන්නේ. රිලෙවෙක් බාටපත් වෙනවා. ඒ රිලෙ මංගේ හැටි දකින්න ඕන කෙනෙකුට ගහන්න හිතෙනවා. කිරිල වගේ මූණ ගුටි ඉල්ලන මූණක් තියෙනවා. ඒ නිසා දකින්නකොට කවුරු හරි ගහනවා. අවමානයේට මේ ලකුණ පෙන්වන්නේ බල්ලා. ඕන දෙයක් දැක්කම චිප් බල්ලා කියලා කියනවා. නිකමට අහගෙන හිටිය බල්ලා බයි. ඒ ඒගොල්ලන්ගේ කර්ම ශක්තිය. ඒ නිසා ආරණ්‍ය වල මැරිච්ච කට්ටිය වෙන්නදි මං හිතන්නේ මේ ඉන්නේ කියලා මට හිතෙනවා. ඕනේ ආරණ්‍යකට යන්න බල්ලෝ ඉන්නවා රිලව් ඉන්නවා. ඒ කියන්නේ ඒකට බැඳෙනවනේ. අරණ්‍යයට බැඳෙනවා. බැඳලා ඊගාවාත්මට යනකොට අවමානයයි අදිමානයයි කියන උකට අයින් කරන්න හොඳ නැහැ. ඒගොල්ලෝ මේ දඬුවම් ලබා ගන්න හැටි ඒකට කර්ම ශක්ති වශයෙන් ඇදගෙන තියෙන හැටි දිහා බලනකොට පේනවා. මේ මිනිස්සු මේ සත්තුන්ගේ හැටියේ බුදුරජාණන්සේ පෙන්ලා දීලා තියෙන්නේ අදිමානයටයි අවමානයටයි තිරිසන් ආත්ම දෙකක්. හැබැයි තිටියා නම්බුකාරයි වැඩේ. සාමාන්‍ය ඉතින් මනුස්සුත් එක්ක කිට්ටුවෙන් ඇසුරු කරන සත්තු జాති දෙකක්. මේ කිඹුලෙක් වාගේ එහෙම නැත්නම් ගුරෙක් වාගේ සතෙක් නෙවෙයි. ටිකක් නම්බුවකුත් තියෙනවා. හැබැයි ඉතින් නම්බුව පොඩ්ඩක් එහෙම වෙලා තියෙන්නේ. එතකොට රිලෙවෙක් හෝ බල්ලෙක් වෙනවයි කියලා තියෙනවා. ඒ සත්තුන්ගේ ස්වභාවයෙම මිනිස්සයා කටයුතු කරන්නේ මේ එයාගේ තියෙන කර්ම ශක්තිය වල හැටියට. ඉතින් ඒක නිසා මේ මානිය නැති කරනවයි කිව්වට ඔය සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස වාගේ සෝවාන් මාර්ගයෙන් අයින් වෙන එකක් නෙවෙයි මානෙ කියන්නේ. ඒ වගේම කාමරාග පටික කියන සකදාගාමි මාර්ගයේ අලු අවසීත වශයෙන් නැතිවීමත් නෙවෙයි. අනාගාමි මාර්ගයෙන් වෙන කාමරාග පටික සමස්තයක් නැතිවීමත් නෙවෙයි. බොහෝම ඈතට යනවා. අරියත් මාර්ගයේ දක්වාම යනවා. රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා. ඒ නිසා ඕරම් භාග්‍ය සංයෝජන වල තියෙන ඒක නිසා අපි සාමාන්‍ය භාවනා ජීවිතයේදී දිත්‍ය පිළිබඳ තමයි ගොඩක් ආසන්නයේ තියලා කටයුතු කරන්නේ සෝවාන් වෙනකොට ගොඩාක් වෙන්නේ දිත්‍ය සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන කැඩීම ඉතින් ਸਰවඥාන්සේ තඳා කරන ලොකුම ලොකු කෙලස් කන්දක් ඉතින් කැඩෙනවා ඊට පස්සේ කාමරාග පටික දෙක නැති කරන මාර්ගඵල දෙකක් ලබන්න ඕනේ ඊට පස්සේ උද්දම් භාගීය සංයෝජන වල තමයි මේ මාන්නේ. ඒ නිසා ඒක එච්චර ලේසි වැඩක් නෙවෙයි. නමුත් මේ කරගෙන යන භාවනාවේදී එහෙම නැත්නම් අපි මේ දවස් 10ක් භාවනා කරනකොට අපි කොතෙක් දුරට මේ මානානුසේ නැති කිරීම සම්බන්ධයෙන් දැන හෝ නොදැන මේ භාවනා යොමු වෙනවද කියලා බැලුවොත් අපි ගත කරන හැම චිත්තක්ෂණයක් පාසාම නැත්තම් සතියෙන් ගත කරන හැම චිත්තක්ෂණයක් පාසාම එහෙම නැත්තම් එලඹ සිටි සියෙන් ගත කරන හැම චිත්තක්ෂණයක් පාසාම එහෙම නැත්තම් අප්‍රමාදව ගත කරන හැම චිත්තක්ෂණයක් පාසාම මේ මානානුසය කියවෙනවා. ඒක සාමාන්‍යයෙන් කොහොමඩක්වත් දැනෙන්නේ නැහැ. දැනෙන තුන තමයි කාමචන්ද ව්‍යාපාද මේ මේ පළවෙනි සංයෝජන ධර්ම තුන දිට්ඨි අවිජ්ජ මිච්ඡා දිට්ඨි සීලබ්බත පරාමාස විචිකිච්ඡා ඒවට සාමාන්‍යයෙන් ගොරෝසු දේවල් වගේ දැනෙනවා නමුත් මේ මානෙ අඩු වෙන්නේ නමුත් ਸਰවචනාංශي සඳහන් කළා තියෙනවා යම් වෙලාවක යෝගාවචරයා මතුවෙන මතුවෙන හැමදේම අනිත්‍යයි කියන සංඥාවෙන් එහෙම නැත්නම් මේ නිත්‍ය සංඥාව තමයි මේ කාම ලෝකේ කියන්නේ. හැමදේම තාවුරු කරන්න හදනවා. බුද්ධියට සින්න කරගන්න හදනවා. ලියලා ඔප්පු කරගන්න හදනවා. ඒක තමයි මේ කාම ලෝකය කියන්නේ. ඊට පස්සේ ඒක ඇති වෙන්න ඒ කාන්තීම අත්‍යන්තයෙන් තිබිය යුතු දේ තමයි නිච්ච සංඥාව. හැම දේවල් නිට්ටයයි. හැම දේම සුඛයි. හැම දේම සුභයි. හැම දේම ආත්මයි කියන එක තමයි අපිට ওই අධ්‍යාපනයෙන් පෝණ දේ. ඒකෙන් පුළුවන් තරම් අපි ඒ දැනුම් මට්ටම් වල තහවුරු කරනවා. ආදායම් මට්ටම් වල පන්ති සමාජ පන්ති මට්ටම් වල තහවුරු කරනවා. එහෙම නැත්නම් ආර්ථික මට්ටම් වල තහවුරු කරලා අපිට පලන්දන වටුණු. මේ මේ උඹ මෙන්න මේ මට්ටමේ ඉන්නේ. කොතෙන්ද ගියත් උඹ මේ මේ උපාධි ධාරියා. මෙන්න මේ සමාජ මට්ටමේ ඉන්නේ. මේ දේශපාලන මට්ටමේ ඉන්නේ කියලා අද තියෙන අධ්‍යාපනයේ තනි ක්‍රම කාඩ්බෝඩ් ඔටුණු පලන්දලා අපි රජ කරන අධ්‍යාපන ක්‍රමයක්. ඒක දිගටම යන්නේ නිත්‍ය සංඥාවයි. ඉතින් බෞද්ධ අධ්‍යාපනයත් ඔච්චරයි. ඒකට හේතුව අද පිරිවෙන් වල විතර බෙලි කැපිලි නෑ කොහෙවත්වත්. පිරිවෙන් වල එකේ කටපාඩම් කරගෙන ඉන්නවා දැක්කොත් අනිත් දෙකන යාව බිම දානවා. අධ්‍යාපන ආයතන වල විතර ඊර්ෂ්‍යාව තියෙන තරම්. පත්‍ර කන්තෝරු වල විතර ඊර්ෂ්‍යා තියෙන තරම්. මෙන්න කොහෙවත්වත් නෑ. මහන්නේ. කොහොමඩක්වත් කැමති නෑ තව කෙනෙක් නැගිටිනවා දකින්න. මට පුදුම හිතුණා අපි දෙවෙනි අවුරුද්දේ ඉඳද්දී නොටිස් බෝඩ් එකේ නොටිස් එකක් දාලා තිබිලා තියෙනවා මම දැක්කේ නෑ මොකද මම ගෙදර ඉඳලා යන්නේ මේ ජපාන්ට යන්න පස් දිනක් තෝරලා එවන්න කියලා අපේ ෆැකල්ටි එකෙන් මම ඇප්ලයි කරේ නෑ අප ගැන දන්නේ නෑ නොටිස් එකද ඉතින් පස් දිනක් තෝරන්නේ ඉන්ටර්විව් එකක් තිබ්බා තිබ්බට පස්සේ තේරිච්ච පස් දින හතර දිනකට ලියුම් ආවා පස්වෙනි එකනා කාන්තාවක් එයාට ලියුම ආවේ නෑ ටික දවසක් යනකොට කවුද රැකගෙන ඉඳලා ලියු මරන කඩලා පුච්චලා දාන. අහවල් කියලා ලාභයකට නෙවෙයි මනුස්සයා තේරුණා තේරිලා බලන්නේ ලියු වෙනකන් එන්නේ ෆැකල්ටි එකට නෝටිස් බෝඩ් එකේ දාන්නේ. දාපු ගමන් අරන් ගිහලා පුච්චලා. ඉතින් හිතෙනවා මට හිතා මට හිතුණා ඉතින් දැන් විශ්වවිද්‍යාලේ ගියාට පස්සේ මේ මිනිසුන්ට තියෙන්නේ බෑ මොකක් හරි මටත් නෑ ඒක. ඒනට මේක හැදියාවක් කියලා එකක්. හිතා ගන්න බෑ. මේ අධ්‍යාපන ආයතන වල තියෙන අද බිලි කැපිලි ප්‍රමාණය දිහා බලනකොට භයානක තැන් තමයි පිරිවෙන් කියන්නේ. භයානක තැන් තමයි විශ්වවිද්‍යාල කියන්නේ. භයානක තැන් තමයි පත්‍ර කන්තෝරු කියන්නේ. අපි හිතනවා මේගොල්ලෝ අනික් මිනිසුන්ට මේ සමජීවිකතාවය පුරුදු කරයි කියලා. සමානාත්මතාවය පුරුදු කරයි කියලා. එහෙම නැත්නම් සතර සංග්‍රහ වස්තු පුරුදු කරයි කියලා. පලාතක නැහැ. ඉතින් ඊට පස්සේ ඒ ලබා ගන්න දැනුමෙන් එයා පාට බැහැලා වැඩ කරනකොට මොකද්ද ඉතුරු වෙන ආදර්ශය? ඉතින් ඒක නිසා අද තියෙන අධ්‍යාපන ක්‍රමයෙන් නම් හිතා ගන්න බෑ. මේ තරගකාරී විභාගය හරහා පොඩි දරුවගේ ඉඳලා දෙන මේ මාන්නේ නිසා ඒ පුංචි ළමා ජීවිතේ පටන්ම අරයට වැඩිය උඩින් ජීවත් වෙන්න අම්මල තාත්තලා මේ තල්ලු කරන තල්ලුව අධ්‍යාපන දෙපාර්තමේන්තුව දෙන මේ ඇවිස්සිල්ල නිසා කොච්චර පුංචි වයසේදී අපි මාන්නක්කාර වෙන්න හදනවා. පොඩි දේවල් නිසා ඒ ඇති කරන තරඟය අන්තිමට ලේවලටම බහිනවා. ඉතින් ඒක නිසා මේ මාත්‍රකාවක අපි කතා කරාට මාත්‍රකාව ඉච්චර අයින් කරන්න ලේසි නෑ. මම මේ කතාව ගොතාගෙන යන්නේ අපි මේ කරන චිත්තක්ෂණ වශයෙන් කරන සතිය පිහිටවීමෙන්. අපි මේ වශයෙන් චිත්තක්ෂණ වශයෙන් කරන අප්‍රමාද වීමෙන්. අපි මේ චිත්තක්ෂණ වශයෙන් වර්තමානයේ ජීවත් වීමෙන් යම් කිසි කෙනෙක් අනිච්ච සංඥාවට හුරු වෙනවා නම් අපි මේ බලන හිටියට ආනාපාන කියලා ගත්තට ඒක ආස්වාසේ ඉඳලා අනික ආස්වාසට යනකොට වෙනස් වෙනවා. මේ ඉඳගෙන ඉන්න කය මෙහෙම ආභෝග කරලා වාඩි වුණාට මේක ඉස්සරහට නැමෙනවා, පස්සට නැමෙනවා, රත් වෙනවා, සීතල වෙනවා, වැගිරෙනවා. මේ සේරම නිච්ච සංඥාවෙන් යන එක අධික වාර්තා ලියනවා මේ චෝදනා පත්‍ර. අනිච්ච සංඥාවෙන් කියන එකට ගොඩක් කල් යනවා කමටහන සුද්ධ වෙන්න. එතකොට තේරෙනවා මේ මොනවා හරි දිහා බලලා එක දිගට බලන්න කියන්නේ ඒක එක දිගට තියෙන නිසා නෙවෙයි. ඒක බලාන ඉන්නකොට ඒක වෙනස් වෙන බව බලන්නට තහවුරු වෙන බව බුදුරජාණන්සේට විශ්වාස නිසා. ඒ නිසා බලාගෙන ඉන්න එකක් දිහාම වගේ බලාන ඉන්න කියලා උපදේශයක් දෙනවා. ඇත්තටම එකක් ලෝකේ ඇත්තේ නැහැ. නමුත් මේ වෙනස් වෙන පද්ධතිය දිහා බලනකොට ඒකේ අනිත්‍යභාවය දකින්න පුරුදු වුණා නම් එයාට විතරයි මේ අරමුණේ ගෙවි යෑමක් සහ අරමුණේ සම්පූර්ණ අභාවයක් දැක් ගන්න පුළුවන් වෙනවා. එතකොට කවදා හරි මේ කෙනා මේ වෙනස් වී ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගුරුසුර දෙේ මැදිස්ත වෙලා මැදිස්තේ සියුම් වෙලා අතිසූක්ෂම වෙලා අරමුණු නැති වුණත් ඒ දිස බලන බැල්ම ඒ දිස බලන අනුපස්සනාව ඒ දිස බලන විපස්සනාව ඒ දිස බලන සතිය ඒ දිස බලන අප්‍රමාදීකම චිත්තක්ෂණය කඩා ගන්න නැතුව ඉඳලා අනිමිත්තට ගිය දවසේ නිමිත්තක් පේන්න නැත්තම් මාන්නය කොහොමඩක්වත් හිටින්න බෑ. සංසන්දනයක් වෙන්නේ නිමිත්තක් තිබුණොත් විතරයි. ඒක නිසා අනිමිත්ත සංඥාව එහෙම නැත්නම් අනිමිත්ත සතිය එහෙම නැත්නම් අනිමිත්ත සමාධියට යම් කිසි කෙනෙකුට යන්න පුළුවන් නම් ඒක භවා භවේ වීත සම්තන්නා මේ මිලිමෙත් කාම භවේ නෙවෙයි රූප භවේ නෙවෙයි අරූප භවේ දක්වම සම්පූර්ණ දීලා දාන්න දාණය ඡාග පටිනිස්සග්ග මුත්‍ති අනාලයෝ කියන විදිහට මේ ගත්ත අරමුණ පවා දීලා දාන්න පුළුවන්කම එනකොට ඒකේන කොච්චර කලබල වෙනවද කියලා හිතුවොත් ඒ කලබලයේ ඇති වෙන්නේ මේ මානානුසය නිසා තමයි. මයිලඟ තිබුණ අඩේට තිබ්බ ලකුණ තිබ්බ සටහන තිබ්බ ඒ ආඩේ ඒ සලකුණ ඒ නිමිත්ත ඒ අරමුණ ගෙවිලා ගියා ඒ ගෙවිලා යෑම නිසා මම දැන් පාළු තැනක අසරණ වුණා අතන මෙතන සීමාවක් නැති අනන්තයේ අසරණ වෙනවා අන්නේ අසරණ භාවයේ වැටෙනවයි කියලා කියන්නේ හුදෙකලාව දන්නේ නැහැ කියන එකයි. හුදෙකලාවට වෛර කරනවා කියන එකයි. විවේකයේ දන්නේ නැහැ කියන එකයි. විවේකයට වෛර කරනවා කියන එකයි. විරාමයේ කියන එක දන්නේ නැහැ කියන එකයි. විරාමයට වෛර කරනවා කියන එකයි. විස්රාමයේ දන්නේ නැහැ කියන එකයි. විස්රාමයට වෛර කරනවා. ඉතින් ඒ කෙනාට හිතෙනවා අරමුණු වට කරගෙන ඉන්නේ කොහොඳයි කියලා. අම්මලා කියනවා දරුවෝ වට කරගෙන ඉන්නකොට හොඳයි කියලා. ඉතින් ඒක දරුවෝ නැති වෙනකොට ඒක අභාග්‍ය සම්පන්න දෙයක්, අවමංගල්‍ය දෙයක් කියලා. ඒක පිළිබඳව බය නිසා අපි ඒක කොච්චර ඒ ගතිය ඇටුවම් බහලා තියනවද කියනවනම් මේ අරමුණට ගත්ත නිමිත්තට ගත්ත කර්මාස්ථානයට ගත්ත නිමි අර දේ ගෙවිලා යනකොට හීන දඩි දාන සහලවනවා බය වෙනවා යම් වෙලාවට ඒක ගෙවන් වුණොත් ඒ ගෙවන් වෙච්ච වෙලාවේ සීපත නැතුව යනවා. හුස්ම ගන්න බැරුව යනවා. ඒ මොකද ඒ දෙයක් අරමුණු දෙයක් ගත්තේ අරමුණු කරන්න දෙයක් නැති වෙනකොට අපිට මන කියා ගන්න බැරි වෙන මොනම දෙයක්වත්. ඒක කියනවා මේ මේ මහ පොළවේ යනකොට අපි කෝච්චියක වේගෙන් යනකොට දෙපැත්තේ තියෙන දේවල් පිටිපස්සට යන අපිට තේරෙනවනේ. පිටිපස්සට යන වේගෙන් අපි දන්නවා ඉදිරියට යනවායි කියලා. ඉතින් ඒක නිසා දොස්තර මහත්තයෙක් කියනවා අපි ස්ටේෂන් එකට ගිහිල්ලා කෝච්චි තුනක් එක දිගට නතර කරලා තියෙනවා. එහා පැත්තේ එකයි මේකයි මෙහා පැත්තේ. අපි ඉන්නේ මැද එකේ. පිටිපස්සේ ඉස්සරහා තියෙන කෝච්චි දෙකම ඉස්සරහට යන්න ගත්තාම මම පස්සට යනවා වගේ තමයි මට තේරෙන්නේ. මගේ කෝච්චි හෙල්ලෙන්නේ නැහැ. නමුත් දෙපැත්තේ කෝච්චි දෙකම ඉස්සරහට යන්න යනකොට මම පිටිපස්සට යනවා මම නිකන් හෙල්ලෙනවා වගේ තේරෙනවා. ඒ මොකද අපි සම්පූර්ණ අපේ මේ මිම්ම සාපේක්ෂතාවයේ තියෙන. ඒ නිසා අපිට පුළුවන් නම් මේ වගේ කාමරයකට ගිහිල්ලා මේ ජනෙල් වලින් ශීඝ්‍රයෙන් වෙනස් වෙන දෙයක රූප දක්වන්න අපි ඉස්සරහට ඇදිලා යනවා වගේ තමයි අපිට පේන්නේ. ඒ විදිහට ඕන කෙනෙකුට ඕනේ මවාපෑමක් කරලා පෙන්නන්න පුළුවන්. ඉතින් මේක අහසෙන්තරාවට ගියාට පස්සේ අපි යම් විදියකට දෙපැත්තේ බලාගෙන ගියොත් ඒ වලාකුළු එහෙම නැත්තනක තියෙනවා නම් යන්නේ සාමාන්‍යයෙන් 7 600 ක විතර වේගෙන් නැත්නම් කිලෝමීටර් 1000කට විතර කිට් වෙන්න වේගයක් යනවා 600ට යන බොහොම කලාතුරකින් හැබැයි මේ බොහෝම හැමීට වනු ගන්නා වගේ තමයි පේන්නේ මොකද පේන වස්තු ඈත තියෙන්නේ බොහොම ඩිංගිත්තයි අජිතාවකාශයට ගියොත් යන බව තේරෙන්නේ නැහැ කියලා කියනවා මොකද ආකාශගත වස්තු තියෙන්නේ බොහොම ඈත ඒ නිසා මෙහෙම කැරකි කැරකි ගියත් කැරකෙන බව තේරෙන්නේ මොකද සාපේක්ෂව බලන්න දෙයක් නැහැ ඉතින් ඒ නිසා අපි ජීවත් වෙන මේ ලෝකයේ මේ අසල්වැසියන් අපට දක්වන ආකල්ප අසල්වැසියන්ගේ ප්‍රමාණ අසල්වැසියන්ගේ ක්‍රියාකාරකම් එහ කෙලින්ම අපට බලපානවා ඒ අනුව තමයි මම තේරුම් ගන්නේ මම උස කෙනෙක්ද කෙටි කෙනෙක්ද කළු කෙනෙක්ද සුදු කෙනෙක්ද මේ ඔක්කොම තේරුම තියෙන්නේ අහල පහල ඉන්නගේ සංසන්දනේ මාන්නෙන් තමයි ඉතින් මේක මෙච්චර ඇටුවම් බහපු දෙයක් බව කාටවත් හිතෙන්නේ මේ ඇටුවම් බහිල්ල ඇටුවම් බහින්නේ සත් නිච්ච සංඥාවයි. ඒ නිසා අපි හැම වෙලාවෙම අහල පහළ තියෙන දේවල් නිච්ච කරගන්න හදනවා. මේක පිළිබඳව ඒ ක්‍රිෂ්ණමූර්තිතුමා ඉන්න කාලේ කියනවා දැන් අපි ඉස්ලාම් දවසේ මේ නිසනමට ඇවිල්ලා බුදිය ගත්තයි කියලා හිතමු. බුදිය ගත්තාම නිින්ද යන්නේ පුරුදු තැනක නෙවෙයිනේ. Tamange නිදි පොලේ නෙවෙයි. උදේ පාන්දර නැගිටවට පස්සේ උඩ බල්ලා අපි දැන් මේක කරකොල ඇතැරියා වගේ නෙපේන තියෙන දැන් උතුරට ඔළුව දාගෙන හිටියද දකුණට ඔළුව දාගෙන හිටියද කියලා ළඟ ඉන්න එක්කනා දකින්නකම් මාන්නේ හදාගන්න බෑනේ අපිට ඔරියන්ටේෂන් එක ගන්න බෑනේ ගත්තට පස්සේ තමයි අප්පා යන්තම් ඇති කෑලි සෙට් එකේ හේම තියනයි කියලා නැගිට්ටත් එක්කම වගේ තමයි අර මම හැදෙන්නේ හිතන්න කියනවා ඊට චිත්තක්ෂණෙට ඉස්සලා කොහෙද හිටියේ කියලා මොකක්වත් නැහැ බයයි අවදි වෙන්න චිත්තක්ෂණ නිසා මෙතන අවදි වෙන්න අවදිලා බලන්න මේ ඉන්නේ නూరుණු පුරුත් තැනක දැන් ඔන්න ගත්තා මම මේ හදාගත්තා ඊට චිත්තක්ෂණ ඉස්සර බලන්න කියන මොකක්වත් නැහැ පුදුම බයක් තියෙන පුදුම බයක් තියෙන්නේ ඒ මොකද මේ කරදර ටිකට මේ දාහයට මේ පරිලාහයට මේ දුකට පුදුම ආශාවක් තියෙනවා ඒකෙන් තමයි මේ මහන්නේ හැදිලා මම හැදෙන්නේ ඒ නිසා ඒ වගේ මේ නිත්‍ය කරගන්න අපි හදලා තියෙන උපක්‍රම ටික බලනකොට ගිහිගේ අතාරින්න කැමති නැහැ. මොකද ගිහි ගෙදර තියෙන අර හුරු පුරුදු ටිකනේ. Tamange විනෝදාංශ ටික තියෙනවා. ඉතින් ඒකට නැවත විවෘත වෙන්න විවෘත වෙන්න ඒක දිගේ වර්ධනයක් තියෙනවා. මේ හදාගත්ත දේ අතහැරපු ගමන් ඉතින් ඒක මහා පුදුමාකාර බයක්. ඊට වැඩිය හොඳ තැනකට යනවා වෙන්න පුළුවන්. නමුත් බය අරින්න බෑ. ඉතින් ඒ නිසා අරමුණක ගෙවි යෑම සාධාරණව බලලා එහෙම තමයි අනිච්ච සංඥාවෙන් බලලා ඒ අරමුණ ගෙවි යෑම ප්‍රමෝදයෙන් වාර්තා කරන කෙනෙක් ගැන පොඩ්ඩකට හිතා. බලාගෙන ඉනකොට මට ගොරෝසු ආනපානෙ පෙනුණා. ඒ ඒ ආස්වාසේ මට මෙනිච්ච ආස්වාසෙත් මැද විතරයි ගොරෝසු මුල මැද දෙක සියුම්. මම මේ බලාගෙන පළවෙනි ප්‍රස්වාසයේ මැද පමණයි ඔය ගොරෝසුර තියෙන්නේ මුලමැද දෙක අල්ලන්න බැරි තරම්. ඉතින් මේක බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ uppādō paññāyati වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්‍ය තත්තම් පඤ්ඤායති කිය. මේක අටුවාචාරින්ට පොඩ්ඩක් නිකන් මදි වගේ උපාද තිති භංග කියලා අර තිතස්ස අඤ්‍ය තත්ත භාවේ ස්ථාවර කරලා තමයි අටුවාව ලියලා තියෙන්නේ. අභිධර්මයට යනකොට මැද කැලේ තිති කියලා දාලා තියෙන්නේ. තිතියක් නෑ එතන තියෙන්නේ තිතිය කියලා ගන්න එකෙත් අඤ්‍ය තත්ත්වයක් තියෙන. ඒකත් පෙරලි ගතියක් තියෙන්නේ. ඒක නිසා උපාද තිති භංග කියලා තමයි අභිධර්ම පොතේ ලියලා තියෙන්නේ. අභිධර්ම පොතේ ලකුණු හම්බෙන්නේ ඒක ලිව්වොත් විතරයි. කවුරු හරි ලිව්වොත් එහෙම උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස් අඤ්‍ය තත්තම් පඤ්ඤායති කියලා මම හිතන්නේ 100 100ක් ලකුණු දෙන එකක් නෑ. ලකුණු කපයි. මොකද අනිච්ච සංඥාවනේ තියෙන්නේ. ප්‍රශ්න පත්‍රයේ ඉන්නේ නිච්ච සංඥාවනේ. ඉතින් මේ වගේ මේ ප්‍රධාන ධර්මයේ තියෙන සූක්ෂම දේවල් අපි අපේ බය නිසා රවුම් දේ හතරස් කරලා පෙන්නන්නේ. ඒ නිසා අපිත් හිතනවා මේ චිත්තක්ෂණයේ ස්ථාවර එකක් කියලා. නෑ ඒකේ මුලත් අස්ථාවරයි, මැදත් අස්ථාවරයි, අගත් අස්ථාවරයි. මේ මැද කෑල්ලේ තමයි අපේ කතන්දරය ගෙතෙන්නේ. අපි මේ මේ වල්පල් හැරි දොඩවන්නේ අරමුණේ මැද කෑල්ල. ඒ නිසා ආරම්භක යෝගාවචරයා අරමුණ දැක්කයි කියලා දකින්නේ මැද කෑල්ල විතරයි. ඒක කියනවා අයිස් කෑල්ලක් වතුරට දාපුවාම අයිස් කෑල්ලෙන් 10න් එකක් වතුරෙන් උඩ හිටිනවා 10න් 9ක් වතුර යට තියෙන. ඉතින් අයිස් කෑල්ලට දාපුවාම අයිස් කෑල්ලේ අර 10න් එක දැකලා අපි දැක්කයි කියන. ඒකේ තමයි අපි ආස්වාසිය දැක්කයි කියලා දකින්නේ ආස්වාසිය මැද කෑල්ල විතරයි. ඒ ටිප් ඔෆ් ද අයිස්බර්ග් කියලා කියනවා. අයිස් කාලේ තුඩ විතරයි දකින්නේ. ඊට ප්‍රසවාසයේ දකින්නේ ඒකයි. ඊට පස්සේ කියනවා හරි මේක කොහොම හරි කමන්නේ ආසත් ප්‍රසවාස හරි දකින්නක ලොකු දෙයක්නේ. දැකලා මේකේ මුලැඳාක බලන්න කියලා. එතකොට පේන්න පටන් ගන්නවා මුල කොහොම සීක්‍රෙන් වෙනස් වෙන එක. ඊටාම සියුම්. මැද යනකොට අපිට පල්ල ගන්න පුළුවන් නැත්නම් දැනෙනවා. එහෙම නැත්නම් අපේ සංවේදනකට ලක් වෙනවා. අගටත් නැහැ. ඒක නිසා අරමුණ අල්ලගෙන අරමුණේ මුලයි අගයි බලන් යෝගාවචරය යොමු වෙනකොට ඒ ඕනිම අරමුණක ඒ සියුම් භාවය එහෙම නැත්නම් ඉන්ද්‍රයන්ට ගෝචර නොවන භාවයක ඉඳලා ගෝචර වෙන තැනකට ඇවිල්ලා ආයෙත් ගෝචර වෙන තැන ඉඳලා ගෝචර නොවන තැනකට තමයි යන්නේ මේක සංස්කාර ලක්ෂණය කියලා කියනවා ඕනම සංස්කාර දෙක ඇහැටි ඉතින් අපි ඉඹීම හැකිලිම දිගේ ගියත් ආනාපාන දිගේ ගියත් මොන අරමුණ දිගේ ගියත් අරමුණක මුලැඳාක දකින්නකොට මේ අරමුණු කියන හැමදේම ස්වභාවය ඔච්චරයි. ආයක මේ පිටරටින් ගෙනාවු අරමුණද ලංකාවේ අරමුණද ගෑනු අරමුණද පිරිමි අරමුණද පැවිදි අරමුණද උපවිදි අරමුණද බෞද්ධ අරමුණද අබෞද්ධ ඔක්කොම නිකන් මාන්නයට අහු වෙන දේවල් විතරයි. ඒකේ දෙයක් ඇත්තේ නැහැ. මොකද කවදා හරි දැක්කනම් මේ ආරම්භයේ උස්ව පටන් ගන්නකොට නැති තැනක ඉඳලා හුස්ම රැල්ල පටන් ගන්නකොට මේක මොන තරම් සීඝ්‍රයෙන් වෙනස් වෙන සුළු දෙයක්ද තියෙන හුස්ම ගෙවෙන හැටි බලනකොට ඒක කොච්චර සීඝ්‍රයෙන් වෙනස් වෙනවද කියලා මේ මිනිස්සු සිරීපාදයට ගිහිල්ලා මේ ඉරසේවේ බලනවා ඒතර වෙන්නේ ඉර තුන් සැරයක් උඩ ගිහිල්ලා පල්ලයට ඇවිල්ලා පොළොවට නමස්කාර කරනවා වගේ. ඉතින් එහෙම එකක් මත් දහනේ වෙන්නේ නැහනේ. ඊට සීර බහින කොටත් ලවර්ස්ලා ලේන්සු ගැට ගහ ගන්න වෙ වෙලාවේ ලව් එක හරියන්න නම් ඉර බහිනකොටම ගෙතේ වැදුනොත් ලව් එක හරියනවා. ඉර බහිනවයි කියලා කියන්නේ පාතාඩියේ ඉර බහින වෙලාවද උඩ කෑල්ල ඉර පල්ලෙන් මුහුදේ බහින වෙලාවද කියලා බලන්න. ඊළඟ නලියන ගතිය. මේ දවල් හොඳට පට්ට වලල් විදියට හිටපු හිර අර බහින කොටයි නගින කොටයි මොකද්ද හොල්මන් ගතියක් තියෙන. ඕනෙම අරමුණක එක වගේ. අපි මේ මැද දැකලා තමයි මේ කතන්දර ගොතන්නේ. පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අරමුණක් මූණට මූණ දාලා අරමුණක් වගලගෙන අරමුණක් ආණ්ඩු මට්ටු කරගෙන හට ගන්න හැටි බලන්න ඉවර වෙන හැටි බලන්න ආනේ දිහා බලන්න ගියාට පස්සේ තේනවා මැද කියන එකත් පුදුම වෙනස් වීමක් ඇති වෙයි. ඒක පේන්නේ මොකද අපි අර නිත්‍ය සංඥාවෙන් බලන නිසා. අපි හිතමු මේ හොල්මන පැත්තක තියේදී අරමුණ බලනකොට සමස්තයක් වශයෙන් ආස්වාද ප්‍රසවාසියුම් වෙනවයි කියලා. ඒ සියුම් වීමත් අපි හිතන්නේ සතිය කැඩීමක් කියලානේ. ඒ සියුමෙමත් අපි හිතන සමාධි කැඩීමක් කියලානේ. ඒ සියුමෙමත් හිතන්නේ අරමුණේ දෝෂයක් කියලානේ. ඒ ඒ ධර්මතම අපි ළඟ තියෙන නිච්ච සංඥාව යම් දවසක කමඨාන සුද්ධ වෙලා මුල් කර්මස්ථානේ නෙවෙයි කොයි කර්මස්ථානේ ගත්තත් ඒව දෙසරයක් මතුවෙන්න තැනක් නැහැ. එකම දේ නැවත එන්න තරම්වත් කාලයක් ඉන්නේ නැහැ. සර්වඥාන්සේ සඳහන් කරන දෙයක් නිමිති කරන තරම්වත් කාලයක් ඉන්නේ නැහැ. ඒක නිමිති වෙන්නේ නිච්ච සංඥාව වෙන මනුස්සයට විතරයි. යම් දවසක අනිච්ච සංඥාවෙන් පුරුදු වෙලා ඉන්නවනම් ඒ මනුස්සයාට පේන මේ හැම වෙලෙදීම හැම වෙලාවෙම වෙනස් වෙනවා. කොච්චරද කියනවනම් යම් කිසි කෙනෙක් ලෝකේ තියෙන සූක්ෂමම අන්වීක්ෂයකට දාලා බැලුවොත් ඕනෙම වස්තුවක් ඒව වෙනස් වෙන වේගය මැනගන්නවත් බැරි තරම්. ඉතාමත්ම ශීඝ්‍රයෙන් වෙනස් වෙන අංශු වලින් මේක හැදිලා තියෙනවා. නමුත් මේ අංශු රාශියත් එක්ක බලනකොට මීමැස්සෝන්ගේ තට්ටක තප්පරේ විනාඩියට 1500ක් වේගයෙන් සැලෙනවා. නමුත් මේ මැස්ස අපිට පේන්නේ gediyak වශයෙන් තියෙන. ඊට සිමේසි පොදියට එනකොට අපිට හැඩයක් ආකාරයක් පේනවා. නමුත් මේ මැස්සෙක් බලලා මේ තට්ටක් අරගෙන ඒක ගැහෙන වේගය හෝ ඒ තට්ටක තියෙන ඉලෙක්ට්‍රෝනයක් ප්‍රෝටෝනයක් කරන් බැලුවොත් ඒව වෙලා චලනයේ වෙන தත්ත්ව කිව් දැක්කොත් එක එක වෙලාවේ තුන් හතර පොලක ඉන්නවා. ඒ තරම් ශීක්‍රෙන් වෙනස් වෙනවා. ඉතින් හැමදේම අඩිය තියෙන ඔච්චරයි. අපි ඒක දකින්න කැමති නැහැ. ඒක දකින්න බුදුහාමුදුරුවන්ට පෙන්නනවා, පෙන්නනවා අපිට ක්ලාන්ත වෙනවා. අපිට වක්කාර ගති පහළ වෙනවා. ආවේ සහලවනවා, නලියනවා. මේක යකා පරල වුණා වගේ දඟලන්න පටන් ගන්නවා. මේ මොකද නිච්ච සංඥාව නිසා. නමුත් අපි කමඨාන සූත්‍ර වෙලා අනිච්ච සංඥාවට බාර දීලා ගෙවුනට කමන්නේ ඕක ආයු ගොරෝසු වෙයි කියලා ගෙවෙන පැත්තට යන්න ගිහිල්ලා කවදා හෝ යෝගාවචරයට පුළුවන් වුණොත් තමයි මේ ඉස්සරහින් තිබ්බ අරමුණ සම්පූර්ණයෙන්ම ගෙවිලා ඒකේ ප්‍රශ්නයක් නැහැ මගේ සතිය කැඩෙන්නේ නැහැ සීලය කැඩෙන්නේ නැහැ ශ්‍රද්ධාව කැඩෙන්නේ නැහැ අප්‍රමාදී කැඩෙන්නේ නැහැ සමාධිය කැඩෙන්නේ නැහැ කියලා බැලුවොත් අන්න ඒ වෙලාවේ පවතින සතියට නමක් දෙන්න පුළුවන් අනිමිත්‍ය සතිය කිය. අන්න ඒකට බය නොවුනොත් පමණක් ඒ වෙලාවේ අනිමිත්‍ය සමාධිය කියන එක හට ගන්නවා. ඒකට බය වුණොත් අනිමිත්‍ය සමාධියක් එන්න බෑ. ඒ මොකද හේතුව අපි නිච්ච සංඥාවේ ඉන්න නිසා. නිවනට දෙන එක නමක් තමයි අනිමිත්ත අපණිහිත ශුන්්‍යත කියන එක. අනිමිත්තෙහි සමාධිය පවත්වන්න ඕනේ. නිමිත්ත ගෙවලා ගෙවලා ගෙවලා අනිමිත්තේ සමාධියට ගියාම ඒ අජටවකාශය ආනාවක් වගේ අපිට ආත්පස සංසන්දනය කරගන්න දෙයක් නැති නිසා අනන්තේ පේන්න පටන් ගන්නවා. එතකොට ඒකට කියනවා වැට කොටු බැමි නැති මුරකාවල් නැති අපේම අපේම අපේ ලොවා. වැටකොටු බැමි සියල්ලම තියෙන්නේ මානානුසය තියෙන මනසට විතරයි. මානානුසය මනස හැම වෙලාවෙම තමන්ගේ හිතට වැටක් ගහගත්තයි කියන්නකෝ. ඉතින් තමනුත් කොටු වෙනවනේ. පිටේ ඉන්න මිනිස්සු විතරක් නෙවෙයි. තමන්ගේ වැටේට කොටුවක් ගැහුවොත් එහෙම වැටක් ගැහුවා තමන්ටත් ඕන තැනකින් එළියට ය아가න්න බෑ. ඒ නිසා අපි වැටකොටු ගැහුවයි කියලා කියන්නේ අපි හිතන පිටින් එනව නතර වෙයි කියලා නෑ තමන්ටත් එකම තමයි කතියි. ඒ නිසා යම් දවසක මානානුසේ නැත්තම් ඒ මනුස්සයාට වැටකොටු වදින්නෙත් නැහැ. එයා වැටකොටු ගහන්න යන්නෙත් නැහැ. එතකොට එන්න යාළුවේ අපිත් එක්ක යන්න මේ සීමාවල් නැති වැටකොටු බැමි නැති අපේම අපේම අපේ ලෝකෙනි ਸਰවඥාසිකට එන්න කියනවා. අපේ කට්ටේ කියනවා දුවට බබා හමුනට පස්සේ එන්නම් දැන් බෑ. මේ මහත්ය රට ගිහිල්ලා එනකම් පොඩ්ඩක් ඉඳ පස්සේ එන්නම් ගියේ වහලෙ තිබුණ නිසා බෑ. ඒ විවේකේ තියෙනවා ඇත්ත අපි මෛත්‍රී බුදු ආමරගේ සාසනේ යන්නම් දැම්ම බෑ. ඒ මොකද ඒගොල්ලෝ හිතනවා මෛත්‍රී බුදු සාසනේ තියෙන මේ වැටකොට බැමිණි தත්ත්වයයි මේ ගෞතම සරුවච්චන් සාසනේ තියෙන එක දෙකක් කියලා. මොකද ඒ තරම් මාන්නයක් අපි ළඟ තියෙනවා. ඉතින් ඒක නිසා කාට හරි භාවනාවකදී වාර්තාගත කරන්න පුළුවන් නම් මෙම ගොරෝසුවට තිබුණු ආස්වාද ප්‍රසවාසයේ බලබලා ඉන්නකොට මට සියුම් තත්ත්වයටපත් වුණා මම කලබල වුණේ නැහැ එතකොට ආස්වාද ප්‍රසාද දෙක අතර වෙනස නැති වෙනවා. ඒ ඒකත් එක හොල්මනක් එතන තියෙන. ආස්වාද ප්‍රසාස දෙක ගොරෝසුර තියෙනකොට ආස්වාසී සීතල නම් ප්‍රසවාසී උණුසුම් තරමට වගේ වෙනසක් තියෙනවා. නමුත් මේ දෙක එහෙම බත්තලිය හැතපෙන වගේ සංසිඳනකොට අර දැකපු වෙනස නැති වෙනවා. ඒකත් යෝගාවචරයට සාමාන්‍යයෙන් දරන්න අමාරුයි. නමුත් කමඨාන සුද්ධුණයි කියලා හිතමු. සාකච්ඡාවේදී කතා කරලා එහෙම තියේදී භාවනා කරන යනකොට අන්තිමට ඒ ආස්වාද ප්‍රසවාසයේ සංසිඳනවා. අන්නේ සංසිඳන අවස්ථාවේ මේ යෝගාවචරයකට කලබල වෙන්නේ නැතුව ඒක දිහා බලාන ඉන්නකොට යාට තේරෙන්න පටන් ගන්නවා මේ පොළොව දිගේ ගිය ආසයන්තරාව. දැන් පොළොවෙන් ඉස්සිලා වාතයේ සමතුලිත භාවයක් ගන්නවා ඝනේක නෙවෙයි. හරියට මේ ආනාපාන ගිය අරමුණ ආනාපානෙන් ඉස්සිලා අරූපෙයි. එහෙම නැත්නම් අවකාශෙයි. එහෙම නැත්නම් ආකාසානං ඡායතනෙයි සමතුලිත භාවයක් ගන්නවා. ඉතින් මේ සමතුලිත භාවය පොළවේ ගියත් වාතයේ හිටියත් වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි ඒක හොඳට මතක තියාගන්න ආයතනතර උස්සනකොට ඒකේ කැප්ටන් කතා කරලා කියන ඔක්කොම තම තමන්ගේ ආසන වලට යන්න ප්‍රතිතද කරගන්න දඟලන්න එපා. මොකද ආයතනතර උස්ස ගන්නකම් සමබර වෙන්න ඕනේ. ඒ නිසා මේ ආස්වාස් ප්‍රසවාස ගෙවෙන වෙලාවේදී පුළුවන් තරම් මතක් කරලා දෙනවා පරිසර සාධක වෙනස් කරන්න එපා. පුරුදු තැනකම පුරුදු විදිහෙම ඉඳලා මේක හුරු කරන්න කියලා. යම් දවසක තීරුම් අරගත්තොත් මේ දැක දැක තිබිච්ච ආනාපානෙ දැන් ගෙවිලා ගියා. ඒ කියන්නේ කලබල වෙන්න දෙයක් නෑ මම මේ தത്വෙට හුරු වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ ඕලාරික අත්පටිලාභයේ ඉඳලා අපි සංඤ මනෝමය අත්පටිලාභයට යනවා ආනාපානෙ හුරු කරගත්තාට පස්සේ. පස්සේ ආනාපානෙ ගෙවුනට පස්සේ සංඥාමය අත්පටිලාභයකට යනවා. ඉතින් මේ එකම ජීවිතයේ ඇතුළත ඕලාරික අත්පටිලාභේ, මනෝමය අත්පටිලාභේ, සංඥාමය අත්පටිලාභේ කියලා තුනක් තියෙනවා. තිරිසනෙකුට නෑ එහෙම තුනක්. තිරිසනෙකුට යන එකමයි. භාවනා නොකරන මනුස්සයරත් එකයි තියෙන්නේ. ඕලාරිකත්ත ප්‍රතිලාභේ විතරයි. අර කවදාකවත් මනෝමය අත්ත ප්‍රතිලාභයට යන්න බෑ. මොකද මේ කයට තියෙන ආසාව නිසා. මොකද මේ කාම ලෝකෙට තියෙන ආසාව නිසා. නිසා යාට කවදාකවත් ආනාපානිය ආපුවාම ආනාපාන 100ක් සමාදන් වෙන්න බෑ. මොකද යාට එතකොට අතීතය මතක් වෙනවා. අනාගතය මතක් වෙනවා. දරුවෝ මතක් වෙනවා. ගෙදර දොර මතක් වෙනවා. ඒ නිසා ආනාපානෙ ඉච්චර 100ක් සමාදම් වෙන්නේ නැහැ. සමාදම් වුණා නම් ඒ සමාදම් වෙන පමණින්ම gedarathura අමතක වෙනවා. ඒකට හරි බයයි. ඊට පස්සේ ආනාපානෙත් ගෙවුනට පස්සේ මේ මනෝමය කය මනෝමය අත්පටිලාභය සංඥාමය අත්පටිලාභයක් බවටපත් වෙනවා. එතෙන්ද යන්න බයයි මෙච්චර මේ හරි හම්බ කරපු දේ ඔක්කොම නිකන් හුදු සංඥාවක් විතරයි කියලා අව탁සීරු කරන්න අපි කැමති නැහැ. අපි මේ දකින්නේ ඔක්කොම හීනයක් විතරයි කියලා අව탁සීරු කරන්න කැමති නැහැ. ඉතින් ඒක නිසා බුදුචාන් වහන්සේ නන්ද කුමාරයාට රජ වීම අතහැරලා දාලා ජනපද කල්යාණි අතහැරලා දාලා ගෙට ගෙවදින එක අතහැරලා දාලා ඇදගෙන ගිහිල්ලා පැවිදි කරනවා. හිතන්න කොහොම ඇද්ද කියලා භාවනා කරනකොට මොනව කල්පනා වෙන්නේ නැද්ද කියලා. දැන් බුදුහාමුදුරුවෝ සහෝදරය නිසා භාවනා නොකරත් බෑ. භාවනා කරනකොටම පේන ජනපද කල්යාණි ශිවමැදුරු කවුලේ මතක් කියලා කියනවා. ගියත් හිමිනි වහා එන්න කියලා. ඕක තමයි මතක් වෙන්නේ. ආනාපානෙ මතක් වෙන්නේ නැහැ. ඉතින් එන්නේ ඇඟ කිට්ටු වෙනවා. ළඟින් යන පුංචි මෑණිවරු එහෙම විහිළු කරනවලු. මේ දිව්‍යාංගනාවක් ගන්නද භාවනා කරන්නේ. ඉතින් මෙයාට මොනක්වත් බෑ අර දාලා ආපු තුනම තමයි මතක් වෙන්නේ. බුදුජානනාංශ දවසක නන්දෙන් යන මෛත්‍රිය කියලා යන ගමන් දැවිච්ච හේනක් පෙන්නගෙන යනකොට ඒකේ හේනේ ඉන්නවා පිච්චිච්ච වැඳිරියක් ගහේ හේම බදාගෙන නන්දහාමුදුරන්ට මේක පෙනෙනවා ඒ උඩට ගියාට පස්සේ 500ක් අප්සරාවන් පෙන්නලා බුදුරන්සේ අහනවා මොකද කියන්නේ කැමති නැද්ද කියලා ඒ කියවල බලන්න ඒ සූත්‍රයේ බුදුරජාණන්සේ නන්දහාමුදුරන්ගේ හිත ජනපද මේ ඒ අප්සරාවන්ට බන්ධන කතා කරන කැරිකිරිල්ල ඒකට නන්දහාමුදුරෝ කියනවා කැමැති. ඒක ජනපද කල්යන අයියෝ ජනපද කල්යනයට මක දැකපු පුලුටු වැඳිරි තරම්වත් ලස්සන නෑ සෝන්ස මේ 500ත් එක වань එහෙනම් මම පොරොන්දු වෙනවා. රූපේ හිත බැන්දොත් මනෝමය කායට ගිහිල්ලා ධ්‍යාන භාවනාවට අපොත් මේ 500ම දෙනවා කියන. ඉතින් ඊට පස්සේ යහමුදුරෝ භාවනා කරන ජනපද කල්යاني වගේ මේ හොටු ගලන නවකරෙන් කාලකට ලැගිලන එක නෙවෙයිනේ 500ක් අප්සරාවන් පිළිබඳව. බුදුරජාණන්සේ මේ ජනපද කල්යාණය පිළිබඳ අදහස කඩන්ඩ මේ ජන අප්සරාවන් පෙන්නලා ඊට පස්සේ වැඩේ සිද්ධ වෙනවා. නමුත් අපේ කට්ටිය කියනවා නවදලි හේනක පෑව වැඳිරිරුව ලෙස වුවමන් නුවණින් සලකා මා පෙම් කළ ජනපද කල්යාණයට හිමියනි මට කළ නොහැක නිගා. ඉතින් බුදුහාර මොනෝ කරන්නේ? මේ ජනපද කල්යාණිකී තාපයයි. හිත කඩන්න ඒ පිළිබඳ බැඳීම කඩන්න තමයි සුරංගනාවියක් වෙන්නන්නේ. නෝ තියාගෙන සුරංගනාට වෙන්නේ හරිම ජඩ වැඩක්. මගේ ජනපද කල්යාණි මට හොඳයි. ඇහිට ගෙදර ගියාම ඒක තමයි වෙන්නේ කාටත්. ওই ගෙදර ගිහිල්ලා දාලා ආපු ටික ආයේ බදා ගන්නකම් හිත හරි නෑ. මේවා බොරු නෙවෙයි. ඔක උච්චර බදාගෙනම කරන්න ඕනේ. අර gedara අහලා දාගෙන ආව දාලා ආපු ඒ ටික හොඳයිනේ කියලා ඒකට බැඳෙන හැටි දිහා බලනකොට පේනවා අපි කොච්චරක් නිච්ච සංඥාවේද තියෙන්නේ මේ දැක දැක දන දන තියේදී ඒකට යන්න දෙන්නේ ඒ වාගේ තමයි භාවනාවේදී අර පෙම් බැඳපු ජනපද කල්යාණ වගේ ආනාපානෙ ගෙවෙනකොට ඒක නිකන් පුලුටු වැඳිරක් වගේ පේනකොට ඒක අතහැරලා අරූපෙට යන්න සංඥාමේ ලෝකෙට යන්න මෙලෝ මුළු ලෝකෙම අතහරින ගතිය එහෙම නැත්නම් ත්‍යාගවන්ත වෙන්න එපායි. පටිනිසග්ග වෙන්න එපායි, මුත්‍ත්‍රි වෙන්න එපායි, අනාලය වෙන්න එපායි. නමුත් යම් විදිහකට මේ අතහැරපු ආනාපානය පිළිබඳව සංඥා අනුසේ තියෙනවා නම් අපි අතගාලා බලනවා පොඩ්ඩක්. ඇත්තටම මැරිලාද කියලා. ඇත්තටම හුස්ම නැති වෙලාද කියලා අර තිබුණු සංඥානුසේ හැටිය මුදවට තේිනවා භාවනා කරනකොට ඇත්තටම නැති වෙලාද කියලා. ඉතින් බුදුරජාණන් අපිට උගන්වන එක ස්වභාවයි. මානසික ස්වභාවය. නමුත් ඒක නැතුව මේ ඇතිවෙච්ච සංඥාමේ අත්පටිලාභේ 100%ක් සමාදන් වෙන්න පුළුවන් චිත්තක්ෂණයක් එනවා නම් එය අනිවාර්යයෙන්ම ඕලාරික අත්පටිලාභේ මනෝමය අත්පටිලාභේ අයින් කරලා මේ ජීවිතයේදීම මේ සංඥාමේ අත්පටිලාභේ සමාදන් වෙන්න පුළුවන් නම් එයාට තේරෙන්න පටන් ගන්නවා අපිට චිත්තක්ෂණයකට හෝ ඕලාරිකත්ව ප්‍රතිලාභයයි මනෝමයත්ව ප්‍රතිලාභය දෙන්න පුළුවන් අතහරින්න පුළුවන් මොකද ඊට වැඩිය සූක්ෂම සංඥාමය අත්ව ප්‍රතිලාභයට යන්න පුළුවන්. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කරනවා අන්න ඒ තාමත්ම සූක්ෂම සංඥාමය අත්ව ප්‍රතිලාභයට යනවයි කියලා කියන්නේ භාවනා ජීවිතයේ සමාධියේ ගාක් උත්කෘෂ්ඨ අවස්ථාවක්. රූප ධානත් ඉවර කරලා අරූප ධානයට වගේ තැනකට යන්නේ. ඒක නිසා හුඟව දෙනෙක් හිතනවා ඒක විපස්සනා භාවනා කරන අයට කරන්න බෑ. ඒක මේ සමත ධ්‍යාන ලබන සමත ධ්‍යාන වශී කරගත්ත කෙනාට විතරයි කරන්න පුළුවන් කියලා. ඉතින් මම ඒකට හිතන දේ තමයි යම් කිසි කෙනෙකුට චිත්තක්ෂණයකට හෝ අරමුණක් නැතිව පවතින සතියකට සමාදම් වෙන්න පුළුවන් නම් එක චිත්තක්ෂණයකට හෝ අරමුණක් නැති නිමිත්තක් නැති සමාධියකට සමාදන් වෙන්න පුළුවන් නම් ඒකෙන් හිතා ගන්න පුළුවන් මේක තමයි මේ කියන්නේ අරූප ධානා කියලා. එහෙම නැත්නම් අරූප භව කියලා. ඉතින් මේක තොලගා ගත්තොත් රංකිරිකට ගා ගත්තොත් ඒ යෝගාචරයට අභියෝගයක් දෙන්න පුළුවන් යම් ආකාරයේ ජීවන රටාවක් ගත කරොත් යම් ආකාර වචන කතා කරුවොත් යම් ආකාර කර්මාන්තයක් කෙරුවොත් මේ අනිමිත්තේ වැඩි වෙලාවක් ඉන්න පුළුවන් ද අන්න ඒ සම්මා වාචා පුරුදු කරන්න. අන්න ඒ සම්මා කර්මන්තේ දියුණු කරන්න. අන්න ඒ සම්මා ආජීවයේ පුරුදු කරන්න. භාවනා මධ්‍යස්ථානකින් ඒ ටික කරලා දෙන්න බලාපොරොත්තු වෙන්න බෑ. භාවනා මධ්‍යස්ථාන බෙන්දගේ භාවනා කළොත් ඒ අනිමිත්තේ පවා සතියක් සමාධියක් ඇති කරන්න පුළුවන්. ඒකත් ඔක්කොටම වෙන්නේ පිං ඇති කෙනාට භවය මේ පෙළපින් කරපු එකනට යන්න පුළුවන්. ගියාට පස්සේ අන්න ඒ අනිමිත්ත සති අනිමිත්ත සමාධි මට්ටමට ගත්ත හිත එහිම වැඩි වේලාවක් ගත කරන්න නැවදැනවත එහි යන්න නෑ ඒක නිකන් gedara ගියා වගේ යන්න පුරුදු වෙන්න අපි මොන જાති කතාවක්ද කතා කරන්න අපි මොන විදිය කර්මාන්තයක්ද කරන්න ඕන අපි මොන විදිහේ ජීවන රටාවක්ද නැත්නම් ආජීවයක්ද කරන්න ඕන කියන එක එතෙන්ට නොගිය කෙනාට වැඩිය ගිය කෙනා වාසිදායක තැනක ඉන්නවා. මේ භාවනා මධ්‍යස්ථාන වලින් කිසිම කෙනෙකුට භාවනා කරන්නේ නැහැ නිවන් දකින්න ඕනේ නැහැ කියලා චෝදනා කරන්න බෑ. නමුත් මේක පෙන්නලා දුන්නට පස්සේ කට කතාව නැතර කරන්න බෑනේ. කචකචේ නැතර කරන්න බෑනේ. ඒ කතාව නිසා මොන්න තරම් අර උපයාගත්ත දේ ආයෙත් නැති නැස් වෙනවා. ඊට පස්සේ මේ බහුල කර්මාන්ත කම්මාරාමතාවේ භස්සාරාමතාවගේ නැත කරන්න බෑ. ඉතින් එතකොට වෙන්නේ මොකද්ද අර ඇති කරගත්ත අර එකලස ගංගාවක් ගිහිල්ලා වැලි කන්දකට බීගත්තා වගේ නැති වෙලා යනවා. ඒ වගේ ජීවන රටාව සතුම් මන්න හොරකම් කරන කාමීත්‍යාචාරයට බර අනුසූරා කන මොන රස්සාව කෙරුවත් අර අනිමිත් සමාධියට අනුග්‍රහ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මෙතෙන් ගිය කෙනා ලෑස්ති වෙන්න ඕනේ. මට මේකට යන්න පින තියෙනවා නම් ඊටු ටික මයෙන් කෙරෙන්න ඕන දේ කර පරිස්සම් කරගනිලා. කර්මාන්ත කරනකොට අනවශ්‍ය කර්මාන්ත ඔළුවේ දාගන්න යන්න එපා. ජීවන රටාව වශයෙන් හිඟා කාලා ජීවත් වෙන්නේ කොහොඳයි. හම්බ කරන කන කිසිම රස්සාවක් අද සාධාරණ නැහැ. මොනම රස්සාවක්වත් නැහැ. චරවචනාංශේ ඉන්න කාලේ ගොවිතැන වෙලඳාම කියන රස්සාවල් දෙක දීලා තිබුණා. අද ඒක දන්නෝ ඒ ව්‍යා වෙළඳ ව්‍යාපාර සහ ගොවිතැන් වෘත්තිය මොනතරම් පරිසර දූෂණය වෙන වැරද්ද කියලා. ඇත්තටම ඉතින් අපි මේ මහන්සියලා වැඩ කරන ගොයියන්ගේ බත තමයි කන්නේ. ඒක නිසා ගොවියන්ට අපි නිඳ කරන එක වැරදි. හම්බ කරන මිනිස්සු නිඳ කරන එක වැරදි. මොක කවුරු හරි හිතනවා හම්බ කරන කණ එක නම්බුයි කියලා. එහෙනම් ඉතින් පින්න පාතෙට නිඳාවක් වෙන්නේ. පින්න පාත කියන්නේ හිඟා කණ එක. බුදුහාමුදුරු පිඩු සිඟා වඩිනවා කියලා කියන්නේ. හිඟනවා කියන එක තමයි හිඟා වඩිනවා. ඒක වෙනුවට අපි වෙන රසාවක් හිතනවා නම්බු කරයි කියලා මානානෝසයට ගැලවෙන්න නම් හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා ඒක අමාරුයි බණ නාහපු කෙනෙකුට, අබෞද්ධ කෙනෙකුට, කාමයේ ගෙදෙන කෙනෙකුට කරන්න බෑ. නමුත් බණ අහලා භාවනා කරලා සීලක ඉඳලා සමාධියක ඉඳලා යම් දවසක පුළුවන් වුණා නම් ක්ෂණ බංගුර වශයෙන් හෝ ක්ෂණ මාත්‍ර වශයෙන් හෝ මේ අනිමිත්තේ හිත රඳන්නේ එයා තේරුම් ගන්න ඕන මට භව සම්පත්තියක් තියෙනවා නැත්නම් මට භවයේ මේ නිවන් ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අන්න ඒ අනිමිත්හි සමාධිය අනිමිත්‍ය සතිය දියුණු වෙන ආකාරයට කටයුතු කරනවා කියන එක අපි කියනවා සම්මුතියා ඥානං කිය. සම්මුති ඥානයි. තමන් දැනගන්න ඕනේ මේ ලැබිච්ච දේ තහවුරු වීම සඳහා මොන විදිහේ කටයුත්තක් කරන්න. ඉතින් ආසන්න කාරණාව තමයි ඒකට කල්යාණ මිත්‍ර ආශ්‍රය. එවැනි අනිමිත්ත සමාධියක් අනිමිත්ත සතියක් දිනු කරන සත්පුරුෂයෝ මොන වගේ ජීවන රටාව ගෙනියන්නේ මොන වගේ කතාවල්ද කතා කරන්නේ මොන වගේ ක්‍රියාවල්ද කරන්නේ කියලා දැනගෙන ඒ සද්ධර්මෙ නිතරම අහුම්කම් දෙන්න ඕනේ සද්ධර්මෙ කතා කරන්න ඕනේ එහෙම නැත්නම් කතා කරන හැම දෙයක්ම මිච්ඡා වාචාවට වැටෙන්න ඉඩ තියෙනවා කරන ඕනම කර්මාන්තයක් මිච්ඡා කර්මාන්ත වෙන්න ඉඩ තියෙනවා. ඒක මම කියන්නේ ඒක සැරේ 100ක් කපන්න කියලා. නමුත් ඒ පිළිබඳව කරන්න බැරි මාන්නේ නිසාමයි. අපිට මේ කතාව මිට වැඩි අඩු කරන්න බැරි මාන්නේ නිසාමයි. අපිට මේ කර්මාන්ත මිට වැඩි අඩු කරන්න බැරි මාන්නේ නිසාමයි. අපේ මේ ජීවන රටාව වෙනස් කරන්න බැරි මාන්නේ නිසාමයි. ඒ නිසා එතනදී සම්මුතිය ඥානේ ඒ මානේ අතාරින්න ඕනේ. ඒක කරන්න පුළුවන්නේ බුද්ධ ශාසනයක් තියෙන කාලේ විතරයි. ඒක කරන්න පුළුවන්න්නේ කල්යාණ මිත්‍රෝ දැක්කාම විතරයි. ඒක කරන්න පුළුවන්න්නේ සද්ධර්මය අහනකොට විතරයි. නැත්නම් අපේ අම්මලා තාත්තලා කවදාවත් උගන්වන්නේ නැහැ ඒක. උගන්වන්න උන්දල දැනගෙන ඉන්න eBay. බුදුරජාන් වහන්සේ තමයි නන්දහාමුදුරන් ගිහිල්ලා ජනපත කල්යන්නේ පැත්තක දාලා හෙට ගෙවන්නේ තියෙන ගේට් පැත්තක දාලා හම්බෙන්නේ තියෙන යුවරස් තන්තරත් පැත්තක දාලා පුලුටු වැඳිරි කොට සමාන කරලා ජනපද කල්යාණේ සුරංගනාවක් හරි වෙන්නලා මෙතෙන්ට අරගෙන යන්නේ උන්වහන්සේ දන්නවා අවබෝධ කරපු දවසක තේරුම් ගනි. එතකන්නම් මේක පේන්නේ ප්‍රයෝගයක් වගේ. රාහුල පුංචි හාමුදුරුවෝ සිවුරෙන් අල්ලාගෙන කොනක් මහාන ඔබේ හේව නැල්ලත් මට සැපයි. මට මගේ බූදලේ මගේ දෑවැද්ද දෙන්න කියනට එහෙම අල්ලගත්ත ගාම ගිහිල්ලා මේ සාරිපුත්‍ර සාංශිට කිව්වා පැවිදි කරන්නයි. ඒක තමයි දෙන්න තියෙන දෑවැද්ද. ඉතින් දැන් කියනවා බුදුහාමුදුරුවෝ කියන මිනිස්සයා කොච්චර කැත මිනිස්සෙද මේ රාහුල කුමර ඉපදිච්ච දවසම ගෙදරින් පැනලා ගියා. දැන් කාලේ හැටියට නම් මානවයිති වාසිකම් පිළිබඳ යසෝදරාට නඩුවක් ගන්න පුළුවන්. ඇයි අද්දෙයනේ මේ බබා ගෑනට බබා හම්බෙච්චලා මෙන්න මාමිනියා ගෙදරින් පැනලා ගිහිල්ලා. ඊට පස්සේ හත් අවුරුදු වයසේදී කටේ කිරිසොන්ත යන්න ඉස්සලා ගිහිල්ලා පැවිදි කරනවා. ඉතින් කියනවා සමහර ඉස්කෝල අහන ළමයින්ගෙන් දැන් ඔයා කැමැති ඔයා ඉපදිච්චාසේ තාත්තා ගෙදරින් පැනලා යනවටද? ඔයා කැමැති මේ හත් අවුරුද්දෙන් ගිහිල්ලා පැවිදි කරනවත් බාන්න අපේ ආගමේ නත්තල් පප්පයි ඉන්නවා ඇවිල්ලා තෙල්ලම් බඩු දෙනවා ඒකද හොඳ නැත්නම් ওই බුදුහාමුදුරුවෝ කියන එකද හොඳ කියලා අනේ අර බුදුහාමුදුරුවෝගේ චරිතයේ කරුණුගේ නැරපාලා කියනවා කිසිම manussාදරයක් කිසිම දරුකැක්කමක් මොකක්වත් නැහැ කියලා. මේ බෞද්ධයෝ ඒ ටිකම තමයි ඔය කව මොන ආගංකාරයෝ කටකතා බැන්දත් මේ බැඳිලා තියෙන බැඳිල්ල හැටියට Tamange මාන්නෙටම නේ දරුව දඩමීම කරගෙන අද මේ නටන්නේ. මම ඍජුවම අභියෝග කරනවා. Tamanට කරගන්න බැරි දේවල් මේ දරුවොන් ලව්ව නටවලා තමන් මේ මැරෙනකොට මරණ දන්වීමේ කියන්න පුළුවන් ලොකු පුතා එංගලන්තේ පොඩි පුතා ඇමරිකාවේ පුංචි පුතා අර රටේ මේ රටේ කියලා මැරණ එකට ඇහෙනවනම් ඒත් කමක් නැහැ. ඔය පුරාජේනෝටනේ නටානේ. කටුකුරුන්දි ඥානানন্দ සාසේ කියනවා අනාථ පිණ්ඩික සිටුතුමා මැරිච්ච දවසේ මරණ දැන්වීම තිබුණේ මොකද්ද? මහා සුබද්‍රාව සෝවා. චූල සුබද්‍රාව සෝවා. ඊට පස්සේ සුමනාව සකදාගාමි. චූල කාල සෝවාන්. ගෑණික මොකද වයිෆ්ට මොකක් වෙලා දන්නේ ඔන්න මට දැන් මේ හැටි. ඔන්න උපාසකලා කරන වැඩ. දැන් මොකද කරන්නේ? දරුවෝ ඉස්සරහා කරගෙන දරුවෝ ලව්වා මේ Tamanට කරගන්න වෙච්ච බැරි ටික කරනකොට ඉතින් ඒ දරුවෝ නිකන් දඩමීම වෙලා තියෙනවා. කෙසේ නමුත් දේශනා මුලදී පතා කරපු විදිහට මම කියන මේක මාන්නේ කියන මේ අකුසලේ තාමත්ම ගැඹුරුයි. නමුත් මේ නටාගෙන යන්නේ මොකාටද කියලා බැලුවොත් අපිට තාම ලබා ගන්න බැරි වෙච්ච මොකද්දෝ හීන ලෝකයක් අපේ වටේ ඉන්න කට්ටිය දඩමීම කරගෙන නටන්න හදන්න නැතිලා තියෙනවා. අන්තිමට නටපු තොইলකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ. හහ කාලා හුස්ම ටික යනකොට ගිය ආත්මේ මැරිච්ච තාලේ තමයි මැරෙන්න වෙන්නේ. සතියවත් වැඩිලා නැහැ. සමාධියවත් වැඩිලා නැහැ. ඉතින් අපි මහා ලොකට පිංකන්දක් කියලා කියනවා. ඒකෙත් තියෙන්නේ මාන්නේ විතරයි. පිං එක තැන් කිරීමේ තියෙන්නේ මාන පිං නරක නිසා නෙවෙයි. ඒ වුණත් එකතුවට සංස්කරණයට යන දෙයක් ඒක. මේකේ තියෙන ගෙවම් කරන එකක්. ඉතින් ඒක නිසා අඩුම තරමේ අඩුම තරමේ මේ කෙලෙස් අඩු කිරීම සඳහා ඉදිරියට ගත්ත මේ අරමුණ ගෙවම් වෙනකොට ඒක සතුටු වෙන ප්‍රමෝද වෙන ප්‍රීති වෙන සති සම්පජඤ්ඤය කරගන්න පුළුවන් තත්ත්වයකට ඇති වුණා නම් අපිට ඇතිවීමේදී සමුදයේදී සතුටු වෙන මේ පෘ탁ජන ජීවිතේ වෙනුවට නිරුද්ධ වීමේ සතුට වෙන ආර්ය ධර්මයට යන්න පුළුවන්. ඕනෙම අරමුණක මේ තුනම තියෙනවා. සමුදේදී සතුට වෙන එක පෘථජන ගතිය. නිරෝධේදී සතුට වෙන එක ආර්ය ගතිය. ඉතින් අපිට නිරෝධයට වෛර කරන්න නිසා කවදාකවත් නිරෝධය පේන්න පේන්නේ හට ගැනීම විතරයි. කවදා හෝ උද්‍යප්පේ ඥානෙ පන්නලා භංග ඥානෙට කී දවස් තමයි තේරෙන්නේ හට ගැනීම පේන්නේ නිරුද්ධ වීම විතරක් පේනවා. එදාට තමයි ඔය පිස්සු හැදෙන්නේ. භවනාදී පිස්සු වෙන්නේ මේ දකින දකිනදී බිදි බිදි දකින යනකොට මොකද ඒ තරම් අර කාමයේ දීලා අල්ලාගත්ත රූපාරම්මණයට ඒ තරම් බැඳිලා. ඒ රූපාරම්මණය ගෙවෙනකොට අනිමිත්තට එහෙම නැත්නම් අනිච්ච සංඥාවට මේකට පුරුදු කරන එක තමයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. ඕනේ තරම් කමඨාන් ලියන කෙනෙක්ගේ ඔය අපි දවසකට 20ක් විතර කියවනවා 100ක් කියවන. එකම දෙයයි තියෙන්නේ භාවනා කරනකොට ඇයි මේ මේ දේ වෙන්නේ? වීදී වෙනවා. වෙන්න තියෙන දේ වෙන දේ වෙනවා. ඒක ඇයි වෙන්නේ කියලා අහන. තන්නේ කර නිච්ච සංඥාව ඉඳලා කරන දේ. ඒක දඬුවම් කරන්න වටින්නේ නැහැ. ඒක තමයි ස්වභාවය. ඒ දේත් වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් දේවල් තමයි වෙන්නේ. ඒව ඔක්කොම හේතුඵල ධර්මයකට වෙන්නේ කියලා. Taman මේ සැක කිරීමකින් තොරව ඉදිරියට යන්න පුළුවන් මේ අරමුණක් ගෙවි යනවා කියන එක ඉච්චරම ලොකු ලොකු අමාරුතාවයක් නැහැ. කොහොමඩක්වත් වැඩමුළුවක් පටන් ගන්න හතර හතරවෙනි දවසේ පස්වෙනි දවසේ වෙනකොට කීප දිනකට ඒක අල්ල ගන්න පුළුවන්. ඒක ලාභයි ඒ නිසා පොදු කමඨාන් සුද්ධ කිරීමේදී එහෙම වෙච්ච කෙනාගේ වார்த்தාව කියවනකොට අනිත් එක්කනට තියෙනවා ඒකේ පුංචි ධෛර්යයක් අපිත් එක්ක ඉන්න අපේ බත් පිඟානෙම බත් කන කෙනෙකුටත් මේක නැති කෙරුණ කරන්න පුළුවන්. අන්න ඒක අගය කරන්න ඕනේ. ඒක ප්‍රමෝදයක් කරගන්න ඕනේ කියන එක තමයි මේ කමඨාන් සුද්ධ කිරීමෙන් කෙරෙන්නේ. නමුත් උගව දෙනකොට ඕන කරලා තියෙන්නේ එනවට වැඩිය ලොකු පිං අරගෙන ගියන්න. පිං වැඩි කරගෙන යන්න ඒව නැත්තම් මාන්නේ වැඩි කරගෙන යන්න එක පැත්තකින්. නමුත් ඒ නිසා මේ ගෙවන් වෙන පැත්තට යන එකට අපි කියනවා ප්‍රඥා ශික්ෂාව කියලා. සීල සමාධි ශික්ෂාවල වෙන්නේ ওই දෙකම වැඩි වෙන එක. ඒ නිසා බුදුරජාන් වහන්සේ සප්පුරුෂ සූත්‍රයේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් යම් කිසි කෙනෙක් නාහපු සීලයකටපත් වෙලා එහෙම නැත්නම් හිටියට වැඩිය උසස් සීලයකටපත් වෙලා නැත්නම් අදි සීලයකටපත් වෙලා එයා කල්පනා කරනවා නම් මම විතරයි අදි සීලයටපත් උනේ අනික් කට්ටියපත් උනේ නෑ ඒක නිසා අත්තුම් කංස අත්තානු අත්තානු කංසේති පරම් වම්බේති අනගොල්ල ඔක්කොම දුස්සීලයෝ මම ශීලවන්තයා කියලා යම් කිසි කෙනෙක් අත්තුක්කන්තේති සෝපරත් පරං වම්බේති ශීලවන්ත අසප්පුරුෂයයි කියලා කියනවා. ශීලවන්ත අසප්පුරුෂයයි කියලා කියනවා. අර ඇති කරගත්ත සීල නිසා මාන්නෙකින් අනික් කඩිය පහත් කළා සලකනවා. ඒක අය කියලා තිබුණේ මෑණියුරුන්ට කියන්න ස්වාමීන් වහන්සේ මාන්නේ පොඩ්ඩක් අඩු කරගන්න කියලා කවුද ලියුමක් දාලා තිබුණේ. බොරුමත් නෙවෙයි කතාව හැබැයි. මොකද සිල් ඇඳලා පස්සේ සිවුරු ඇඳලා පස්සේ අඳින ගතියක් තියෙනවා. ওই මාන්නේට සාමාන්‍ය යුනිවර්සිටි කාරෝ කියන්නේ ඇඳලයි කිය. ඒක දන්නවා නම් බුදුජානන්සේ සඳහන් කළා තියෙනවා මේ සීලේ නිසා අත්ත්ුක්කංශන පරවම්බන කර පමණින් කෙලස් කැපෙන්නේ නැහැ මහණෙනි. ඒකේ වෙන්නේ කෙලස් වැඩෙන එකයි. ඒ නිසා ඒක අසත්පුරුසයි. ඒකට පස්සේ කියනවා ධර්ම කතික නිසා විනය ධර නිසා උසස් පවුලකින් ආපු නිසා ලාභ සත්කාර ලැබෙන නිසා විශාල මාතුකා රාශියක් කතා කරලා කියනවා ඒ සියලු භව සම්පatti තියෙන අසප්පුරුෂෙක් කියලා කියන්න වෙනවා කියලා. මොකද ඒක එයා ගන්නවා අනුන් පහත් කළ සලකන සහ තමන් උසස් කළ සලකන. ඉතින් මේකට තියෙන සාමාන්‍ය ජන විඥානයේ තියෙන උත්තරේ තමයි සමානාත්මතාව. ඔක්කොමලා අපි එක මට්ටමේ ඉන්න පුළුවන් නම් ඒක මම කියන්නේ නිවන කියලා. නමුත් ඔය මානානුසය නැති කිරීමට අත්‍යවශ්‍යයි. ඒක නිසා සර්වචනාංශේ බුදු වෙන්න ඉස්සලා දවසේ දැක්කා හතර පැත්තෙන් ආපු පණුව හතර දෙනෙක් කකුලේ වැදිච්ච ගමන් සුදු පාට වෙලා ගියා. විවිධ වර්ණ වලින් එන අය ආපු ගමන් ඔක්කොම සමාන සංඛ්‍යාවකටපත් වෙලා තිබුණා. ඉතින් ඒ නිසා පැවිදි වෙනවයි කියනෝනම් සීලවන්ත වෙනවයි කියලා කියනවනම් මේ මාන්නේ අඩු කරගන්න කටයුතු කරනවා මිස ඒක මාන්නයට කාරණාවක් කරගත්තොත් ඒකට බුදුහාමුදුර සාක්ෂි වෙන්නේ නැහැ. බුදුරජාණන්සේ කියනවා සීලවන්ත සත්පුරුෂය කියලා. සුතවන්ත සත්පුරුෂය. ධම්මගතික සත්පුරුෂය. ලස්සන නම් මට්ටම් රාශියක් දෙනවා. ඒක නිසා හොඳට මතක තියාගන්න අපි භාවනා කරනකොට අපි අතර මේ සමානාත්මතාවය වැඩෙනවනම් මනුස්සකම එහෙනම් පැහැදිලිව පේනවා අපිට අනි නිච්ච සංඥාවෙන් පොඩ්ඩක් ඈත් වෙන්න පුළුවන්. අනිමිත්‍රත් යන්න පුළුවන්. හැබැයි තව තව එන්න එන තමන්ගේ මාන්නේ වැඩෙනවනම් ඒකේ භාවනා කරන එක නවෝ සිල් රකින්න කෙනා නෙවෙයි ළඟ ඉන්න මනුස්සයරත් තේරෙනවා. මෙයාට අං ඇවිල්ලයි කිය. ඉස්සර තිබුණේ ජීවිතේ අං ඇවිල්ලා පුරාජේරු කතා, ආඩම්බර කතා කතා කරනවා. ඉතින් ඒතර වෙන්නේ මිනිස්සු පිළිකුල් කරන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම පැවිද්දන් අතරේ. ඒක නිසා මානානුසය අඩු වෙනීම සඳහා ගැඹුරෙන් කතා කරනවා නම් කතා කරන්න තියෙන්නේ අනිච්ච සංඥාවෙන් අනිත්‍ය සංඥාවෙන් කටයුතු කරලා අනිමිත්ත සමාධියට අනිමිත්ත සතියට යනවනම් ඒකට ප්‍රිය කරනවනම් ඒකම නෙවෙයි නිවන කියන්නේ නමුත් මානානුසය නැති කිරීමට හොඳ සලකුණක් වෙනවා. නමුත් ඊට පස්සේ අනිමිත්ත සමාධියට ප්‍රේම කිරීම නිසා අකුසල් වෙන්න පුළුවන් නිසා නැවත නිමිත්තට එනවා. ආය අනිමිත්තට යනවා ආය නිමිත්තට එනවා ආය අනිමිත්තට යනවා කියන මේ දෙකේ සමහිත පැවැත්වීමෙන් ඒ අනිමිත්ත සංඥාව නිසා ඇති වෙන්න පුළුවන් යම් කෙලෙසක් තියෙනවා ඒකත් කපන්න පුළුවන්. නමුත් අර ආනන්ද සප්පයි වගේ සූත්‍රවල ਸਰවචන්සේ පෙන්නනවායි සම්පූර්ණම කෙලස් කියවිලා ඒක පාරට ආය කෙලෙසක් සහිතව අවදි වෙච්චහම නිකන් අකුණක් ගැහුවා වගේ අවදි වෙන්නේ සද්දයක් කියලා එක පාට අවදි වෙන්නේ ආන්නේ වෙච්ච ගමන් මතක් කරලා බලන්න කියනවා දැන් ඔබ අවදි උනේ කෙලෙසයක් ආපු නිසා. මේිට ඉස්සෙල්ලා හිටියේ කෙලස් නැති තැනක. අන්න ඒක තේරුණා නම් කෙලස් නිසායි කෙලස් නැත්තන සාපේක්ෂව වැටේ. කෙලස් නැති නිසායි කෙලස් තියෙන තැන සාපේක්ෂව වැටෙන්නේ. ඒ මේ දෙන්න ප්‍රත්‍යুৎපන්න මිසක්කා කෙලස් නැති කේවල තත්වයක් නැහැ. කෙලස් ඇති කේවල තත්වයක්වත් නැහැ මේ දෙක ප්‍රත්‍යুৎපන්නයි. ඒ වුණාට බුදුජානකී මන්ත්‍රයක් අපට කියලා දෙනවා මතුරන්නේ කියලා. ඒතං සන්තං ඒතං පණීතං ඇද්දං උපේක්ඛා. ඒ සාන්තේ ප්‍රණීතය එනම් මේ ඉස්සලා තිබුණු උපේක්ෂාව හොඳයි. අරමුණ නැති තැන හොඳයි. ආන්න මේ විදිහට කරගෙන කරගෙන යනකොට යම් හේකින් අරමුණක් ආවයි කියලා එතුණු සද්දයක් ඇහුණා, ඇඟේ වේදනාවක් දැනෙන්න පටන් ගත්තා, හිතවිලි ආවා. ඒ දැනෙන දේ සංඥාවක් මිස මේ මගේ නෙවෙයි, මම නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි. නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තා. එතකොට තමයි වෙනවා අනිමිත්තට ආපුවාම ඒකේ කිසිම මාන්නයක් නැහැ. නිමිත්තට ආපුවාම ළඟ ළඟ වෙනස් වෙනවා මේ දෙක. නිමිත්තෙහි මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා මේ ක්‍රමයට යනකොට ඔන්න ගෙවෙන්න පටන් අර ගන්නවා මානෙ අනුසය. එතකොට තමයි තේරෙන පටන් අර ගන්නවා මිනිස්සු වශයෙන් අපි සමානයි. මේක ඔය නවීනම තාක්ෂණය උගන්වන්නේ එහෙම නැත්නම් සරුවචනාංශගේ ඉගැන්වීමෙත් උගන්වන්නේ manussකම අතින් අපි ඔක්කොම සමානයි. කිසිම විදියකින් දෙකක් නැහැ. ඒකට කියනවා ක්වොන්ටම් ෆිසික්ස් වල. එහෙම නැත්නම් මේ නවීනම ක්වොන්ටම් තාක්ෂණයේ අපිට ප්‍රභවය අතින් හැකියාවල් අතින් අපි දෙන්නෙක් අතර වෙනසක් නැහැ. ඔක්කොගෙම හැකියාවල් සමානයි. හැකියාවල් වැහිලා තියෙන්නේ නීවරණ ටික නිසා. නීවරණ ටික අයින් වෙච්ච ගමන් පටිපක්ක විගමනේන ගම්බීරෝපි ධම්මෝ සුපාකටෝ භවෙයි කියලා තියෙනවා. මේ ප්‍රතිපක්ෂ ධර්ම ටික අයින් වුණාට පස්සේ මේ ගැඹුරු ධර්මේ බොහෝ ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒතර පේනවා මේ භාෂාවක් ඉගෙන ගන්න බැරි මේ ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ ওই මානිය ආදී කෙලස් ධර්ම තියෙන නිසා ඒ ටික අයින් කරාට පස්සේ manussත්ත්ව ප්‍රතිලාභ ලැබු හැම කෙනෙක්ම දුර්ලභයි. ක්ෂණ සම්පatti එක හා සමාන දුර්ලභයි. ඔක්කොටම මේක තියෙනවා. ඒකට කියනවා potential and possibility කියලා. අන්න ඒ අතින් අපි සමානයි. ඒක තේරෙන්නේ නැහැ අපේ මාන්නේ නිසා. අයිගෙන එක දෙමලා එකක මුස්ලිම් මිනිස්සයා එකක කතෝලිකයා එකක මිත්‍යා දෘෂ්ටික අපි නන්නේ අපි වංශක්කාරයෝ අපි අර විදිහ මේ විදිහ කියලා මේ ගන්න ගැනිල්ලට බුදුරජාණන් වහන්සේ විතර රජ කුලෙන් බහැලා කැලේකට රිංගලා හිඟාගෙන කාලා පෙන්නවා පරාසෙ රජ කුලෙන් බැහැලා කැලේකට රිංගලා හිඟාගෙන කෑවා. ඒකලයි බුදුන්ස් කියන්නේ උඹලෝ ගහන පද එකක්වත් මට වැඩක් නැහැ. මම ඕක පරාසයේ ඉඳලා තියෙනවා. කරුණාකල සමානාත්මතාවය ගන්නයි කියලා. ඒක අමාරුයි. නැවතත් චෝදනා කරන්නේ අධ්‍යාපන ක්‍රමේ. මේ අධ්‍යාපන ක්‍රම නිසා පුදුමාකාර විදිහට අපිට අඳලා තියෙන්නේ. නිසා අධ්‍යාපනයේ නැති එකක හිටිය අපි ගමන් චුට්ටම් මල්ලි කියලා මෙහි. ඌ මේ දවස්වල අසනීප වෙලා ඉන්නේ නැහැ. මුළු නිස්සරණ වණේම ඌට ආදර ලැබුවා හරි කට්ටයක්. හරිම අහිංසකයි. අද මට පුළුවන් නම් ඉගෙන ගත්තේ නැති එකෙක් හොයාගන්න මම හිතන හොඳම කල්යාණ මිත්‍යා වේ කියලා මම. ඉගෙනනවා කියනකොටම ඔය ඔය මාන්නේ හරහා තමයි යන්නේ. ඒ නිසා මිනිස්සෙක් ගිහිල්ලා බලු ලොකු සර් කෙනෙකුට ගිහිල්ලා සෑර් මම මේ වාර දවස් තුන හතර කතාව කෙරුවා මට සෑර් ගාව රස්සාව කෙරුවා කියලා චරිත සාහිතිකය ලියලා දෙන්න බෑ කිව්වලු. දෙන්න පුළුවන්ද කියලාවලු. මට ලියන්න බෑ කිව්වලු. ලොක්කා. අනේ සෑර්ටත් අකුරු බැරිද මගට මට වාගේ. ඌ අහිංසකයි. ලොක්කා කියන්නේ මට බෑ ලියන්න. අර වේ දන්නේ මේ අකුරු බැරුව වෙන අනේ පව් සෑට්ටත් එනම් මට වගේ අකුරු බැරුව ඇති නේ කියලා. ඉතින් ඉගෙන ගත්තේ නැති මිනිස්සු ගාව බුදුම අහිංසකකමක් තියෙනවා. එනිසා අපි ළඟ අද තියෙන මේ අහිංසකම අපි නොදන්න කම නිසා නොදන්න හරියේ දන්න හරියේ තියෙන අං ආපු ගතිය. ඒ නිසා මේ පැවිද්ද વિશે සතිය વિશે Brahmacharya વિશે සමානාත්ම වෙන්න. සමානාත්ම වෙච්ච ගම ඒ අහිංසකම තුල ඔය සියලුම සම්පත්තිය තියෙනවා. යම් හේයකින් කෙනෙකුට මේ ශාසනයේ නාමයෙන් බුදුන් නාමයෙන් ධර්මයේ නාමයෙන් සංඝයාගේ නාමයෙන් සීලේ නාමයෙන් අපි සමානයි කියලා තේරුම් ගන්න පටන් ගත්තා නම් තේරෙනවා අපි මේ අන්දලා තියෙන ඇඳිල්ලක් නිකන් කාඩ්බෝඩ් ඔටුනු දාලා සරුව පිටතල ගාලා මේ බොරු අට්ටාලෙක නංගලා අපිට මේ අන්දලා තියෙන දේවල් ඔක්කොම මරණ මොහොත දක්වා විතරයි. ඉන් එහා වැතර එකක්වත් වටනකම නැහැ. ගණන්කාරකම්, හයිය තියෙනකම්, ආඩම්බරකම්, සල්ලි තියෙනකම්, නම්බුකාරකම්, නිලේ තියෙනකම් මේ ඔක්කොමකම් මෙලවින් යනකම්. ඊට පස්සේ එකක්ක සත පහක වටනකම නමු සතිය තියලා බලන්න සරුවචාන්ස අපිට පුංචි සාතිකයක් දෙනවා ඔබ සතිය වැඩුවොත් මරණ චිත්තක්ෂණේ මොනතරම් වික්ෂිප්ත මනසක් ආවත් ස්වර්ගයට යනවා සතිය වැඩුවොත් සතිය පොඩියට වැටලා බෑ සුතා දතා ಪರಿචිතා මනසානුපෙක්කිතා දිට්ඨිය දිට්ඨිය සුප්පටි විඥා කියන මට්ටමට ওই කියන විදිහට අනිමිත්ත දක්වම ගෙනියලා කොහේ හිත ගියත් ආයෙමට සත්‍ය ගන්න පුළුවන් කියන එක තහවුරු කරගත්තොත් මරණ චිත්තක්ෂණයේ සුනාමියට අහු වුණත් බුදුරජාණන්සේ සඳහනක් දෙනවා වඩන ලද සතිය නිසා ස්වර්ගයට යනවා කියන. ඒ නිසා දෙනවනම් දෙන්න දරුවෙකුට දෙනවනම් දෙන්න යාළුවෙකුට මෙන්න මේ සතිය හරහා මේ manussකම මේ මේ කියන සම්මුති ආඥාන මේ කියන විදිහට සමානාත්මතාවයේ එතකොට අපිට තේරෙන පටන් අර ගන්නවා ඒක දෙන්න බැරි විදියට මොන තරම් අපේ හිතේ මේ මාන්නේ බැහැගෙන තියෙනවද කියලා. මේ මාන්නේ සඳහන් කරන්නේ සරුවච්චන් වහන්සේ මේ අනුසේ ධර්මවල පස්වෙනි එකට. ඒ කියන්නේ මුල් මුල් ටික අයින් කරුවට පස්සේ තමයි අර සියුන් සියුන් දේවල් පේන්නේ. ඊට පස්සේ වෙනවා භවරාගානුසය. භවරාණව රාගානුසය හය වෙනි තැන දාන්නේ පටවෙනිම පින්න රාගානුසය කියලා කියන්නේ ඉඳුරම් පිනවීමේ ආසාව. තමන්ගේ ඇහ කන දිව නාසය පිනවීමේ ආසාව. භවරාගානුසය කියලා කියන්නේ අපේ අයගේ හිතුවම් පිනවීමේ ඇකිය ආසාව. මගේ දරුවන්නේ මගේ පවුලේ මගේ කණ්ඩායමේ මගේ ආණ්ඩුවේ මගේ මේ ප්‍රදේශයේ මගේ ජාතියේ කියලා අර මගේ තමාගේ ඉඳුරම් පිනවීම ඉක්පවලා මේ අපේ ඉඳුරම් පිනවීමේ කටයුත්ත කියනවා භවරාගානුසය කියලා. ඉතින් ඒ නිසා අපි සාමාන්‍යයෙන් හිතන්නේ අනික් අයට සැප දෙන එක කුසලයක් කියලා. ඒකට කියනවා පරානොද්දායතාවය කියලා. නමුත් භවරාගානුසයට යනකොට තියෙනවා භව පරානොද්දායතාවය හරහත් අපි අයියා වෙන්න හදනවා. අක්කා වෙන්න හදනවා. මුදුන වෙන්න හදනවා. ගරු වෙන්න හදනවා. නායකයෝ වෙන්න හදනවා. ඒත් ආත්ම ස්නේහය නිසාමයි. තමන්ගේ ඉදුරම් පිනීම ඇහැකන දිව හරහා නෙවෙයි ඒක වෙන්නේ. ඊට වැඩිය බොහොම ගැඹුරින්. ඒ නිසා යම් කිසි කෙනෙකුට ඒ Tamange තියෙන මේ කාම රාග කියන ඇහකන දිවනාසය කය පිනවීම යටපත් කරලා ඒකේ පටල වුණාට පස්සේ තේරෙනවා ඒක ගියාට අපේ අයගේ සැප හොයන ගතියක් කියන එකක් එහෙන් බැඳිලා තියෙනවා ඒක කියනවා ඕලාරික මේ විතක්ක කාමරාග ව්‍යාපාද මේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක අයින් වුණාට පස්සේ මනස හොඳට පටලුණාට පස්සේ යට තියෙන විතක්ක හයක් සුකුම විතක්ක කියලා ඒ විතක් වලින් අපි කොච්චර බැඳලා තියෙනවද කියලා තේරෙන්නේ අර දරුණු ගොරෝසු ටික අයින් කරන්න ඕන. සර්වචන්සේ සඳහන් කරලා තියෙනවා රත්තරන් පස් ටිකක් රත්තරන් සහිත පස් ටිකක් ගත්තාම ඉස්සෙල්ලා අපි සල්ලඩ කරලා රළු බොරළු කැට අයින් කරනවා. ඊට පස්සේ ඉතුරු වෙච්ච ඒව ටික හොදලා අඩියට ඉතුරු වෙන රත්තරන් සහිත පස් ටික දෙලා උඩ උඩ තියෙන පස් අයින් කරුවාට පස්සේ ගොරෝසු කැට ඊගාට සියුම් කැට අස්කරාට පස්සේ ඒ රත්තරන් එක පැටලිලා බැඳිලා තියෙන සියුම් පස් අයින් කරන්න ඕන. එදිනම රත්තරන් හොදනවා කියලා කියන්නේ අන්න ඒ වගේ තමයි අපි ළඟ තියෙන මේ කාමරාග නැත්නම් කාම සංකල්ප ව්‍යාපාද සංකල්ප විහිංසා සංකල්ප අයින් වුණාට පස්සේ අඩිය තට්ටුවේ තමයි තියෙන භව රාගනුසය අපේ අය කොට ගන්න තියෙන ආසාව අනින්ට උදව් කරන්න තියෙන ආසාව ඒව ලොකු ස්වාමීන් වහන්සේ නම හයක් නම් කරලා තියෙනවා මේවත් එක්ක කෙලින්ම නම් ගැටෙන්න එපා මොකද මේවා සාමාන්‍ය ලෝක ධර්ම වශයෙන් පේන්නේ හැබැයි යෝගාවචරයට නම් මේක පිළිකාවක් අමාරු ටික අයින් කරාට පස්සේ මේ යට තියෙන එක පේන්නේ තාර්ථක යෝගාවචරයට විතරයි. එයා ඊට පස්සේ මේ භවරාගානුසයට පටලැවෙන විදියට මේ අනුන්ට උදව්කරනද එහෙම නැත්නම් ඊට පස්සේ මම කවදාකවත් නින්දාවක් නොබනොයි කියලා අන්තිේ අපි කල්පනා කරනවා ලාභ සත්කාර වැඩි කරන පස්සේ අපි කල්පනා කරනවා ලෙඩ නොවෙන්න අපි කල්පනා කරනවා ජනපද විතක්ක කල්පනා කරනවා අනුන්ට උදව් කිරීම ගැන කල්පනා මේ විතක්ක සේරම අර කණය නැති තැන් ලූල නැත්නම් කණය පඬිතය වෙනා වගේ අපේ ගමන බාධා කරනවා. භවනා ගමනේ සතිය බාධා කරලා මේ අනුන්ට උදව් කරන්න හිතෙනවා. එහෙම නැත්නම් ලාභ සත්කාටියක් හොයන්න හිතෙනවා. ඒ නිසා මේ අඩියේ තියෙන මේ සුකුම විතක්ක ඉතින් ඒ භාවනාවම කරලා කල්යාණ මිත්‍රෙක් එක්කම ඉඳලා තේරුම් අරගන්න ඕනේ අපි ලොකු ලොකු බැමි වලින් බිඳුනට යට යට ඊටාම සියුම් බැඳීමක් තියෙනවා. ඒ බැඳීම් සාමාන්‍ය ලෝකේ බලනකොට අකුසල විදිහට පේන්නේ නැහැ. ඒක පේන්නේ සාමාන්‍ය සමාජීය ධර්ම වශයෙන්. ඒත් යෝගාවචරයට ගැලපෙන්නේ යෝගාවචරය දැනගන්න ඕන අමාරු ටික අයින් කරුවට පස්සේ පේන මේ සුකුම විතක් නැත්නම් රාගේ අයින් කරාට පස්සේ රාගානුසය අයින් කරලා පස්සේ දැන් මේ භව රාගානුසය මේ මගේ අයට සලකන්න තියෙන ආසාව. දැන් තිබුණාට හෙටටත් මට මේ සැප ලබා ගන්න තියෙන ආසාව. මෙතන සැප තිබුණාට gedara ගෙනියන්නත් තියෙන ආසාව වශයෙන් මේක පැතිරෙනවා. මට විදුනට බදී අපේ වෙන්න ඕනේ. මෙතන තිබුණාට බදී gedarat තියෙන්න ඕනේ. දැන් තිබුණාට බදී හෙටත් තියෙන්න ඕනේ. ඉතින් මේක වර්තමාන මොහොත විනාශ කරනවා. මේ තමන්ගේ වැඩේ තියේදී අනුන්ගේ අනුන්ට නිවන් දක්වන්න කතා කරනවා. බුදුරජාණන්සේ සඳහන් කරනවා තමන් මඩවලක ඉරලා ඉඳද්දි තවත් මඩේ ඉන්න එකේ කුස්සන්න ගියොත් උඹට මොකද වෙන්නේ කියලා. එක්ක උඹ ගොඩ වෙලා අර මනුස්සයා ගොඩ ගන්න නැත්නම් තව කෙනෙක් ගොඩ ගන්න ගියොත් උඹ හිටියට වැඩිය මරෙයිද. ඒක හරිම අමාරුයි. අද තේරවාදයටත් ඒ වසංගතය හැදිලා තියෙන්නේ. ওই මහායාන තේරවාදයේ වෙනස ඒක තමයි. තේ මහායානෙ කියනවා අනික් අය නිවන් දැක්කට පස්සේ තමයි මම නිවන් දකින්නේ. ඒගොල්ලෝ කොට දාන්න ඕනේ. තේරවාදයේ කියනවා උඹ කොට දාන්නේ කොහොමද උඹත් ඉන්නේ මඩේ මේ මිනිස්සුත් ඉන්නේ මඩේ තව කෙනෙක් කුසන්ට යනකොට උඹ තව එරෙනවා ඒ නිසා උඹ ගොඩ වෙලා අනික් කට්ටිය ගන්න. ඉතින් ඒගොල්ලෝ කියනවා අපි හරි ආත්මార్థකාමී කියලා. පුද්ගලිකව නිවන් ලකින්න හදනවා. ඒගොල්ලෝ කියනවා අපි ඔක්කොමත් එක එකට යන්න හදන කියලා. බැලුව බැලමට නම් ඒක හරීම පළල් අදහසක් තියෙන්නේ. නමුත් වෙන්නේ මොකද්ද වර්තමානයේ තමන්ගේ උපරිම ශක්තිය යොදන්නේ තමන්ගේ අවබෝධය සඳහා සීල දිනත් එක්ක යන්න හදන ගමනක් ඒ නිසා භවරාගානුසය වගේ දේවල් තාමත්ම මුල් මුල් තියෙන අනුසය කෙලස් වල අඩියේ තියෙන එකක් ඒක නිසා උඩේව කෙමින් අයින් කරනකොට රතුළුණු ගෙඩියක උඩ උඩ ගොරෝසු සියු පෙති අයින් කරනකොට යට යට ඉතාම සියුම් පොතු තියෙනවා නැත්නම් සිවි තියෙනවා ඒක බැලු බැලමට පේන්නේ බැලු බැලමට පේන්නේ පිට තියෙන සිවිය විතරයි. කයින් කරාට පස්සේ ඊට වැඩි සියුම් සිවියක් තියෙනවා. ඒ කයින් කරා පස්සේ ඊට වැඩි සියුම් සිවියක් තියෙනවා. එන්නේ පිළිවෙලට තමයි මේ අනුසේ ධර්ම හත කොට ගහලා තියෙන්නේ. ඒ නිසා මෙව්ව ගැන දෑම තේරුනේ නැහැ, වැටහුනේ නැහැ කියලා බය වෙන්න නරකයි. අර පේන පේන කොටස් එක කරගෙන කරගෙන යනකොට ධර්මයේ තියෙනවා ඕපනයික කියලා ගතිය. ගොරෝසු දේන් පුරුදු කරපු දේ එන්නේ එන්නේ සියුම් දේ දක්වා ධර්මයේ විසීම මෙහෙවනවා. හැබැයි ඒකට ඉතින් කල්යාණ මිත්‍ර ආශ්‍රය පුබ්බේච කත පුඤ්ඤතා පෙරකල පිං ඇති බව ඒ වගේම යෝන්සමංචකාර වගේ දේවල් තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා අහුවෙන ප්‍රධාන දේත් එක්ක වැඩ කරන යනකොට තමයි තේරෙයි ගියේ නැති පුදුමාකාර ගැඹුරකට යන්න පටන් අන්න ඒක ධර්මමය ගමන. අන්න ඒකට අනුග්‍රහ කරන්න නම් ලොකු ස්වාමීන් වහන්සේ තනි වචනේ පාවිච්චි කරේ. ඒ වගේ දෙයකට ලෑස්ති වෙලා යන්න. ඒකට පොළු දාන්න එපා. ඒකට සැක කරන්න එපා. ඒක එනකොට තෙපර බාන්න එපා. පස්සෙන් නම් කියන්න එපා. ඒ ගැඹුර එනකොට ඒ ගැඹුරට සූදානම් වෙලා යන එක තමයි අපි කියන්නේ මේ අප්‍රමාදේ කියලා. ඉතින් අද දවසේ ධර්ම දේශනාවත් මේ කරගෙන යන මහා යෝධ ව්‍යාපාරයට අප්‍රමාදේ වැඩියෙන් පිළිච හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා. ශිරු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා